ඒකෙත් විශේෂයෙන්ම මේ වැඩමුළුව සඳහා අපි වෙන් කරගත්තේ වෙන් කරලා තියා වෙන් කළා තියාගත්තේ මේ සුසීම සූත්‍රයේ පසු භාගයයි. එතනදී සරුවච්චන් වහන්සේ පටිච්චසමුපාදයේ පිළිබඳ විශේෂ අවධානයක් සුසීම ස්වාමීන් වහන්සේට ඇති කිරීම සඳහා ජාති මරණ කියන ඒ දොළොසාකාර පටිච්චසමුපාදයේ අවසාන පුරුකේ ඉඳලා එකින් එකට ඊට ඉස්සරහා තියෙන එක හේතුප්‍රත්‍ය වෙන බව එහෙම නැත්නම් නිසා හට ගැනීමක් සිදු වෙන බව පෙන්වීම සඳහා එකින් එකට එකින් එකට ප්‍රශ්න කරගෙන යනවා. ඒ ප්‍රශ්න කරන පරිච්ඡේද දෙකක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. පළවෙනි එකේදී ජාති මරණය ජාතිය නිසා හට ගන්න බව, ජාතිය භවය නිසා හට ගැනීමක් සිදු වෙන බව, භවය උපාදානයේ නිසා හට ගැනීමක් කියලා නිසා හට ගැනීම දිගින් දිගට දිගින් දිගට පස්සෙන් පස්සට එක පරිච්ඡේදයකින් ඊගාවෙකේ ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන බව ඊට පස්සේ භවයේ නිරෝධයෙන් ජාති මරණ නිරෝධ වෙන බව උපාදාන නිරෝධයෙන් භවයේ නිරෝධ වෙන බව ආදි වශයෙන් නිරුද්ධ වීම දෙවෙනි පරිච්ඡේදයෙන් පෙන්නනවා. ඉතින් දවසකට මේ පරිච්ඡේදයේ දෙකෙන් සමාන්තර වූ පාඩ දෙකක් උපුටාගෙන තමයි අපි දවසේ මාතෘකාව උපයාසපයා ගන්නෙ. අද අපි අවිල්ලා ඉන්නේ මේ සලායතන කියන පුරුකත් ඒ පදනම් කරගෙන ඒ නිසා හට ගන්නා වූ ස්පර්ශය කියන චෛතසිකයක් කියන පුරුකේ. ඒ තමයි ඉගිනිකට ඉගිනික ප්‍රත්‍ය විනවිය හැටි එකක් නිසා එකක් හට ගැනීම. ඒ යට පරිච්ඡේදයෙන් ගත්ත කොටසේ තියෙන්නේ යම් ආකාරයකින් අපිට සලායත නිරෝධනයක් නිරෝධයක් නිරුද්ධ කර දැමීමක් සිදු වෙනවා නම් එතන යම් ස්පර්ශයක් ඇති කිරීම සඳහා වන්නා වූ යම් ආකාරයක් යම් ලිංගයක් යම් නිමිත්තක් යම් ಉದ್ದೇಶයක් තියෙනවනම් ඔක්කොම ගිලෙන්න යනවා. එතකොට ස්පර්ශ ස්පර්ශ නොකරන තැනකට යන්න පුළුවන්. ඉතින් ඉස්සලා අපි කාරණාව සිද්ධ වෙන නිසාහට ගැනීමේ පද්ධතිය තේරුම් අරගෙන ඒ ස්පර්ශයේ ගවා දාන්න බැරි නම් ඒ ගැන බලාපොරොත්තු තියන්න බැරි නම් අපිට පුළුවන් සලායතනයේ වදමීම නැත්නම් සලායතන නිරෝධය පිළිබඳව අදහසක් ඇති කරගන්න. ඉතින් කොතනකින් හරි කමන්නේ අපි ගිය පාර අවසාන මතාවට මතක් කරගත්තා වගේ කොතනකින් හෝ මේ දන්වැලේ පුරුකක් කඩලා දැම්මොත් ඒකේ වලය වටේ ඒ කඩලා යනවා. ඉතින් මේ සලායතන කියලා කියන්නේත් ඒ වාගේ කැඩෙන්න පුළුවන් භංගුර ස්ථානයක්. ඒ භංගුර ස්ථානයේ අඛණ්ඩව පැවැත්ම නිසා සලායතනගේ අඛණ්ඩ පැවැත්ම නිසා නිතරම අපිට ස්පර්ශයක් තියෙනවා. අපි දැනීමක් තියෙනවා. ඒ දැනීම අපට අපි පණ තියෙන බව දනවනවා. අපි සිහි නැති වෙලා නැති බව දනවනවා. නිින්ද ගිහිල්ලා නැති බව දනවනවා. ඒ දනවන ස්පර්ශය හැපීම සිද්ධ වෙන ස්ථානවලට ස්ථාන හයක් තියෙනවා. ඒවට ආයතන කියලා කියනවා. ඒ ආයතන 6 නිතා ච ආයතන කියන පදය හුරු කරගෙන කටට ඌරුවට හදාගෙන සලායතන කියන පදේ ඇතුළත් තියෙනවා. ඉතින් යම් අවස්ථාවක මේ සලායතන නිරෝධයක් සිදු වෙනවා නම් ඒ ආයතන වසා දැමීම නිසා ආයතනෙන් ඇති කරන ඒ ගැටුම ස්පර්ශය හැපීම නැතිලා යනවා. ඉතින් මේ සලායතන නිරෝධය තමයි අද අපි උත්සාහ කරලා බලන්නේ අපි කොයි කොයි ආකාරයකදී කොයි කොයි ආකාරයකින් අපට මේ සලායතනගේ නිරෝධය අත්දකින්න පුළුවන්ද කියලා. ඉතින් මේක අපි හිතනවා නම් ඇස්සන්ද කෙනෙක්ගේ චක්කායතනේ නිරුද්ධ වෙයි. එහෙම නැත්නම් කන් බීරි වෙච්චාම සෝතායතනේ නිරුද්ධ වෙයි. ගඳ සුවඳ නොදැනෙන, දිවට රස නොදැනෙන, එහෙම නැත්නම් කයට පහස නොදැනෙන, එහෙම නැත්නම් හිතට හිතවිලි නොයන තැනක නිරෝධයක් වෙනවනම් ඉතින් අපි පෘථග්ජනෙක්ගේ උනත් මරණයේදී නිරෝධේ සිද්ධ වෙනවා. එහෙමනම් ඒ සලායතේ නිරෝධය කියන්නේ මේකනම් ලංකාවේ කියන විදිහට හැම මරණ කෙනෙකුටම නිවන් සැප ලැබේවා කියලා ලියන එක සාධාරණයි. මරණකොට ඉතින් නිවනට තමයි. නමුත් සරුවච්චන් වහන්සේ එහෙම මෙතන නිරෝධය කියන වචනේ පාවිච්චි කරන්නේ ඊට වඩා බොහොම මේ ධාර්මික අර්ථයකින් නැත්තම් ගැඹුරු ධර්මයක් ගැඹුරු දර්ශනයක් ඒකේ තියෙනවා. ඉන්දිය සංවර සූත්‍රයේදී අපි මජ්ක්‍ධිම නිකායේ අවසානයේ සඳහන් වෙන සූත්‍රයේදී සරුවචනාංශයේ ඒ පාරසතිය බ්‍රාහ්මණයාගේ ගෝලයාගෙන් අහනවා ඔයගොල්ලන්ගේ ගුරුනාථෙත් ඉන්දිය සංවරයක් කතා කරනවාද කියලා. ඉතින් එතකොට කියනවා අපේ ගුරුනාථ අපට කියලා දීලා තියෙන්නේ රූප බලන් දෙපා බැලීමෙන් ඉන්දිය සංවර නොබැලීමෙන් සංවර කරගන්න කද්ද අහන් දෙපා නොඇහිමින් කන සංවර කරගන්න ආදි වශයෙන් මේ ඒ සංසිද්ධීන් නොකර සිටීමෙන් සංවර කිරීමක් පිළිබඳව. ඒකට ළඟ ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ස්වාමි බුදුරජාන් වහන්සේ එතකොට අහනවා ආනන්ද මේ විදිහට පාරසරිය බ්‍රාහ්මණයා කියන විදිහට රූප නොබැලීමෙන් ඉන්දිය සංවරයක් වෙනවා නම් ශබ්ද නොඇහිීමෙන් කණේ සෝතින්ද්‍රිය සංවර වෙනවා නම් uppatti අන්ධයෝ නිවන් දැකලා තියෙන්න ඕනේ නේද කියලා. uppattiම බීරියැත්තෝ නිවන් දැකලා තියෙන්න ඕනේ කියන බොහොම උපහාසාත්මක නමුත් යම්පුරෙන් කාරණා වටහා දෙනවා. ඒකල කියනවා මේවා නෙවෙයි ඉන්දියා සංවරය කියලා කියන්නේ කලාතුරකින් ලෝකේ පහළ වෙන්නා වූ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සරුවචන් වහන්සේ ඉන්දියා සංවරය පනවනවා. ඒකෙන් ඇති කරන්නේ ඉන්ද්‍රයන්ට ඒ අරමුණු නොදෙනිය නොදීම නෙවෙයි අරමුණු එනකොට කොයි එක ආවත් ඒ විසෙයි සංවර කරලද ඉඳුරංගෙන් එහෙම නැත්නම් ඉඳුරං කල්ැතුව සංවර කර ගැනීමෙන් ඒන් ඇතිවෙන ඇතිවෙන්නේ ඊට දෙන ප්‍රතික්‍රියාවල් නැති කරලා ප්‍රතිචාරයකින් තපවණක් නතර කරන එක. වෙන විදිහට කියනවා නම් ඒ ඒ සූත්‍රයෙන් කියන අදහස අර ಜಾති අන්දයෝ රහත්ය ಜಾති බදිරයෝ රහත්ය කියන වගේ ඒකට බුදුහන්සේ දෙන විකල්පය තමයි රූපයක් දැක්කට ඇස් තිබුණට අන්ධෙක් වගේ හැසිරෙන්න පුළුවන්කමින් අපි රූපයෙන් උපදින්න පුළුවන් කෙලෙස් නැතර කරන්න පුළුවන් අපිට සද්දයක් ඇහුණට බී ඇහෙන කනක් තියෙනවා නමුත් බීරෙක් වගේ හැසිරෙන්න පුළුවන් කමක් බුදුහාමුදුර අපට කියලා දෙනවා ඒක නිසා චක්කුමාස යත අන්ධෝ සෝතවා බදිරෝ යත ආදි වශයෙන් ඒ සූත්‍රයේ ගාථාවේ සඳහන් කරලා තියෙනවා මේකයි සරුවත් යන අධිකිතන විශිෂ්ටත්වය අපි ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නෙවෙයි හික්මවන්න හදන්නේ විනයනය කරන්න හදන්නේ තමන්ගේ ඇතුළත ඉන්ද්‍රයන් ටික. ඒ ඉන්ද්‍රිය කියන වචනේම මෙතන ආයතන කියන වචනේ සඳහන් වෙනවා. ඒතර මේ සලායතනයන්ගේ නිරෝධයක් සලායතනයන්ගේ නිරුද්ධ කරලීමක් කරන්න පුළුවන් නම් ඒකෙන් ඇඟ වෙන දේ තමයි ඒකෙන් අපිට ගන්න තියෙන බල ප්‍රයෝජනේ තමයි එතකොට ස්පර්ශය ස්පර්ශ කරන්නේ ඉතින් මේක බලනකොට බොහොම ඇස්සත්තේ නමුත් අන්ධේ කුසේ හැසිරීම නැත්නම් කන් ඇත්තේ නමුත් බීර කුසේ හැසිරීම කියන එක ලේසි වැඩක් නෙවෙයි ඒ විතරයි ඒ වගේ විතරක් නෙවෙයි අපිත් එක්ක පරිසරයේ ඉන්න කට්ටිය එක අපි උත්සාහ කළා කෙරුවත් අනුමත කරන්නේත් නැහැ ඒ විතරක් නෙවෙයි අපේ අභ්‍යන්තරගත දෘෂ්ටි සක්කාය දිට්ඨිය ආදී දිට්ඨිත් මේවා පිළිගන්නේ මොකද අපේ සක්කාය දිට්ඨිය අපිට කියන්නේ මේ ඇහැ තියෙන්නේ ගොඩක් රූප බලන්නයි පෙරපින් කරලා ලැබිච්ච ඇහැ නිසා පුළුවන් තරම් රූප බලන්නයි අපි වාසනාවන්තයි කියලා කියන්නේ පොහොසත් කියලා කියන්නේ මහන්සි වෙන්නේ ඉතින් ඒ වගේ රූප බලලා අන්ධෙක් වෙන්න අන්ධෙක් වගේ හැතරෙන්න හික්මනවා කියනකොට අපේම ඇතුළත තියෙන අගයන් ආඩම්බරය හෙල්ලුම් කරනවා ඒ වගේම යම් ආකාරකින් කිව්වොත් එම සලායතන නිරෝධය කියලා නිරුද්ධ කරගැනීම ඒකත් උගාවක් වෙලාවට අපිට තද බල අභියෝගයක් වෙනවා අපේ අගේ ආඩම්බරයන්ට. නමුත් ඒක යම් ආකාරයකින් හේතු කරලා දෙන්න පුළුවන් දැන් භාවනා නොකරන කෙනෙකුට වුණත් එහෙම නැත්නම් අඩු ගානේ බණක් අහන්න කැමැති ප්‍රබුද්ධව සුතුමේ ඥාන යෝධන කෙනෙකුට සෝතාවධානයේ පඤ්ඤාව තියෙන කෙනෙකුට ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් මේක කළ හැක්කක් බවත් ඒකට සම්පූර්ණ හැකියාව මිනිස්සෙක් තුළ තියෙන බෞද්ධයෙක් තුළ නෙවෙයි මිනිස්සෙක් තුළ තියෙනවා කියලා. ඉතින් ඒකට ඉංගියක් ඔය මාළුන්ක්‍ය පුත්‍ර සූත්‍රයේදී සරුවචනාංශේ බොහොම ප්‍රතිද්දවගෙන හැරපානවා. ඔයිට කීපවතාවට කලිමුත් මං දේශනාවලදී බොහෝ විට සාධක සූත්‍රයක් වශයෙන් ගෙනහැර දක්වලා තියෙනවා. මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී සරුවචනාංශේ තමන්ගේ උපදේශ නැත්නම් කමඨාන් බලාපොරොත්තුෙන් එන ඒ වයෝ වෘද්ධ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට උද්ගලික කමඨාංගිල්ලෙන් පිළිබඳව පොඩි අකමැත්තක් වගේ ප්‍රකාශ කරලා ওই තීන ටික ඇති ආය තනියම එක එකනට දෙන්න දෙයක් නැහැ කියන වගේ ප්‍රකාශ කරලා සරුවචනාංශේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ ගෙනල්ලා ඒ කියන්නේ සතියෙන් හරියට පීධාරයක් පිහිදාරයක් උඩ වගේ කඹයක් උඩ වගේ කියලා නතර කරනවා කාරණා තේරුම් ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ කියනවා යං විඤ්ච චක්කු විඤ්ඤේය රූපං අදිත්තං අදිත්ත පුබ්බන්න පස්සතින පස්සිසanti මාළුක පුත්‍ර යම් කිසි ඇහෙන් දැකිය යුතු රූපයක් තියෙනවා කවදාකවත් දැකලා නැහැ. දැන් මේ වෙනකොට දකිමිනුත් නැහැ. ඒ වගේම දැන්න බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේත් නැහැ. අන්න ඒ වගේ වූ චක්කු විඤ්ඤේ රූපයෙන් රූපයක් උදෙසාමට කවදාකවත් ප්‍රේමයක්වත් ඡන්දයක්වත් කැමැත්තක්වත් වෙන රූපයක් දිහාට පහළ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකට මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ නෝ හේතම් බන්සේ කියනවා. දැක්කෙත් නැති, දකින්නෙත් නැති, බලන්නෙත් නැති, බලන්න වෙන්නෙත් නැති යම් රූපයක්කින් අපිට කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. ඒ සුසීම ස්වාමීන් වහන්සේ අහනවා මෙතන උඹ සලායතන නිසා පස්සේ ඇති වෙන බව සුසීම දකින්නවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ කියනවා වගේ පාලුකේපුතු සාංශින් අහනවා දැක්කෙත් නැති දකින්නෙත් නැති බලන්නෙත් නැති බලන්න වෙන්නෙත් නැති යම් රූපයකින් කෙලෙස් උපදින්න පුළුවන්ද කියලා. උන්වහන්සේ කියනවා නෑ කියලා. ඒක මම කියනවා මේ පිළිසරත් හිතලා බලන්නයි කියලා. අපි දකලත් නැති දකින්නෙත් නැති බෑමට බලන්නෙත් නැති බලන්න වෙන්නෙත් නැති යම් රූපයක් තියෙනවා නම් එයින් අපිට කෙලෙස් ප්‍රේමයක් හෝ ඡන්දයක් හෝ රාගයක් හෝ කැමැත්තක් අපිට පහළ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා පේනවා යම් විදියකට අපට කෙලෙස් උපදිනවා නම් උපදින්නේ මේ වර්තමානයේ දැනට පෙනෙමින් තියෙන රූපෙකින් විතරයි. නොදක වූ නොදකින්නා වූ නොබලන්නා වූ බලන්න වෙන්නේ නැත්තා වූ දේවල් අපිට කවදා සංස්කාරයක් වෙන්නෙත් නැහැ කෙලෙස් උපදවන්නෙත් නැහැ ප්‍රශ්න කරන්නෙත් නැහැ අපි ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ එහෙම රූප කෙල කෝටි ගණක් තියෙනවා කියලා අපේ හිත අපට කියනවා මොක කවදාකවත් අපිට ඒ දෙකකින් කෙලෙසක් උපදින්නේ නැහැ එනිසා අපිට කෙලෙස් ගෙවම් කරන වැඩකට කෙලෙස් කපන වැඩකට යනවා නම් අපිට කවදාකවත් නොදැක්ක රූපයක් උදෙසා භාවනා කළ යුතුම නැහැ දැනට නොදකිමින් ඉන්න කිසිම රූපයක් વિશે භාවනා කළ යුතු නැහැ. දැනට තමයි නොබලමින් ඉන්නා වූ කිසිම රූපයකින් බලන්න වෙන්නේ නැති කිසිම රූපයකින් භාවනා කළ යුතු නැහැ. නිසා විපස්සනාව කියලා කියන්නේ මේ ඉස්සරහට එළඹිච්ච දේන් තමයි කෙලස් උපදින්නේ නිවන් දකින්නේ එතනින් පමණයි. ඒක නිසා රූප ලෝකයෙන් අපි කොච්චර පොඩ්ඩකද භාවනා මනසිකාරය යෙදවිය යුත්තේ කියලා එතනින් භාවනා නොකරම අතහැරිය යුතු විශාල ප්‍රදේශයක් බුදුහාමුදුර අපිට නිකන් සාකච්ඡා මාර්ගෙන් තර්ක මාර්ගෙම පෙන්නලා දෙනවා. ඒක නිසා ඒ පසුකාලීන ආචාර්යවරු කියනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා පහත්තා. බුදුරජාණන් වහන්සේ මිනිස්සෙන්ට බණ කියමනේම පැමිණෙන තියෙන විශාල දුක් රාශියක් ගෙවම් කරලා දෙනවා. නැත්තම් අපිට මුළු ලෝකෙම අපේ හිත හිතන ඉන්නේ අරූප ලෝකේ ගැන භාවනා කරන්නේ කොහොමද? රූප ලෝකේ ගැන භාවනා කරන්නේ කොහොමද? මේ දෙතිස් කෝණ ගැන භාවනා කරන්නේ කොහොමද? අනිත්‍ය ගැන භාවනා කරන්නේ කොහොමද? දුක ගැන භාවනා කරන්නේ කොහොමද? මේ නොදැක්ක රාශියක් හිතේ තියාගෙන දැකලත් නැහැ, දකිමිනුත් නැහැ, දැනට බලන්නත් නැහැ, මත්තර බලන්න වෙන්නෙත් නැහැ. මේ රාශිය තමයි ඔය ඉගෙන ගන්නකොට මොලේ කුරුවල් වෙනවා කියන්නේ. විපස්සනා කරන්න යනකොට ඒක නිකම්ම ලත්තනම ලොප් වෙනවා. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා විපස්සනාවේදී සුද්ධ ආප්තෝපදේශයක් තියාගෙන ඉන්නවා. යථාපාකටං විපස්සනා බිනිවේෂෝ. යථාපාකටං විපස්සනා බිනිවේෂෝ යම ප්‍රකට වෙනවාද ඉස්සරහට අවිල එතනින් බහගන්නේ කියලා. නොදැක්ක නොදකින නොදකින්ද වෙන කිසිම දෙයක් ගැන කල්පනා කරනවා කියන්නේ කෙලෙසක් කියලා හිතාගත්තර කමන්නේ. එහෙම දේවල් ගැන කල්පනා කරන එක තමයි ඔය තර්ක මේ සැක කුකුස් වශයෙන් පහළ වෙන්නේ. ඒ අනිවාර්යයෙන්ම මේ ප්‍රත්‍යක්ෂ ඉක්මවාගෙන යන චින්තාමේ ඥාන නිසා වරදවා වටහාගත් සුතමේ ඥානෙ නිසා සිදුවෙන දේවල්. සර්පය අල්ලනකොට අල්ලන්නේ කියලා කියන්නේ බෙල්ලෙන්මනේ. පිටතනකින් අල්ලපු ගමන් කනවා. ඒ වගේ තමයි මේ ධර්මයේ වුණත් කොටස් අල්ලන්න ඕනේ ඒකේ විමුක්ති සුඛේ ගලවල දාන පැත්තේ අල්ලබදා ගන්න තියන්න නෙමෙයි. ඒක නිසා රූප විශ්ේ කල්පනා කරනවා නම් යමක් අපිට මේ වෙලාවේ <clears throat> ප්‍රකට වෙනවා නම් බලන නිසා හෝ පේන නිසා. ඒකත් මෙතනදී මේ සූත්‍රයේ හොඳ ලස්සන කියනවා දැකලත් නැති, දකින්නෙත් නැති, බලන්නෙත් නැති, බලන්න වෙන්නෙත් නැති. ඒ නිසා අතීතනාගත දෙක දැකලත් නැහැ, බලන්න වෙන්නෙත් නැහැ කියලා කියනවා. වර්තමානයේ පෙනෙනවා දැකලත් නැති, බලලත් නැති. නිසා අපිට රූප ධර්ම පහළ වෙනවා ලෝකේ ඇහැට බලන රූප සහ පේන රූප කියලා. ওই දෙක විතරමයි අපිට භාවනාවට අදාළ වෙන්නේ විපස්සනාවට අදාළ වෙන්නේ වර්තමාන චිත්තක්ෂණයට අදාළ වෙන්නේ. ඒනොත් බලන රූප වලින් විතරයි කෙලස් උපදින්නේ. වෙන විදිහට කියනවා බලන රූප විතරයි සචේතනිකව සිද්ධ වෙන්නේ. බලයේ බලන රූප විතරයි සසංකාරිකව සිද්ධ වෙන්නේ. අනිත්‍ය අසංස්කාරික වෙන්න නිසා චේතනාහබ්බික වේ කම්මං වදාමි කියන බුදුරජාන් වහන්සේගේ ඒ සමීකරණයට අනුව පෙනුනට ඒක නැවි කලබල විය යුතු නැහැ. ඒක අපේ මල්ලට දා ගන්න ඕන කමක් නැහැ. අපේ ගිනුමට වැටෙන්නේ නැහැ. පෙනුනා මගේ කිසි හැබැයි පෙනුනයි කියලා කන බාඩ වෙන්න පටන් ගත්තොත් චිත්ත මේ මේ පීඩාවටපත්වත් ඒක කෙලේශයක් වෙනවා. එනිසා හරියට මේ කාරණාව ධර්ම දේශනාවේ සුද්ධ කරත් සෑහෙන විවේකයක් කෙනෙකුට ලබන්න පුළුවන්. මේක වෙච්ච දෙයක්ද නැත්නම් පෙනීච්ච දෙයක්ද බලපු දෙයක්ද කියලා. බලපු දෙයින් තමයි අපිට කෙලස් පහළ වෙන්නේ. මොකද බලන්න නම් චේතනාවක් අවශ්‍යයි. දැන් අපි ඒකම යෙදුවොත් කනරත් අහපුත් අහපුත් නැති අසමිනුත් නැති ඇහෙන්න වෙන ඇහිලත් නැති ඇහි දැනට ඇහිමනුත් නැති අසමිනුත් නැති අසන්න වෙන්නෙත් නැති යම්කිරි සද්දකින් ප්‍රේමයක්වත් ඡන්දයක්වත් කුසල මේ මේ තණ්හාවක්වත් පහළ වෙන්න පුළුවන් කියන. ඉතින් මාළික පුත්තු සාංශ කියනෝ නැහැ කියලා. ඊට පස්සේ ගන්ධයක් තියෙනවා විඳලත් නැහැ විඳින්න වෙලත් නැහැ දැන් විඳින්න ආසාවකුත් නැහැ දැන්ට ඒ කියන්නේ ආසාවෙන් දැන්ට විඳිනත් නේ මත්තර මිනිට වෙන්නේත් නැත්තම් ඒ මතින් කෙලෙස් නැහැ යම් කිසි රසමසවුලක් තියෙනවා කවදාකවත් රස බලන්නේ නැහැ නැත්නම් දැනට බලන්න වෙලක් නැහැ දැනට බලන මිනුත් නැහැ ඉස්සරහට බලන්න වෙන්නේත් නැහැ කෙලෙස් පහළ වෙන්න බෑ දිවි ලෝකේ තියෙනවා අපේ හිතනවා දිව්‍ය භෝජන කියලා જાතියක් ඉතින් දිව්‍ය භෝජන අපි කවදාවත් කාපු බවක් අපිට මතකෙක නැහැ. ඒකෙම දැනටත් දිව්‍ය භෝජන වළඳමිනුත් නැහැ. ඒ වගේම දැන් වළඳන්ට පෙළඹිලා එළඹිලත් නැහැ. මත්තර ආසාවකුත් නැත්තම් දිව්‍ය භෝජන කියන මාතෘකාවෙන් අපිට කවදාකවත් කෙලෙස් උපදින්න විදිහක් නැහැ. ඒක පිළිබඳ ඡන්දය ප්‍රේමයක් පහළ වෙනවා නම් ඒක විකෘතියක්. ඉතින් සමහරු දිවි ලෝකේ ගිහිල්ලා දිව්‍ය භෝජන වළඳින්න කල්පනා කරනවා නම් දිව්‍ය භෝජනේ නෙවෙයි මේ කෙලෙස් උපදින්නේ ආසාවෙන්. ඉස්සරහට මට වේ කරන්ට ලැබේවා කියන ඒ ආසාවෙන්. දිව්‍ය භෝජන වලින් වෙන්නේ නැහැ. ඒ වගේම යම් යම් අපිට තියෙනවා යාන වාහන ඇඳ කුටු ඇඳ පුතු කොට්ට මෙත් ආදී පහස ලැබලා දෙන සුඛෝපභෝගී දේවල් ඒව කවදාකවත් විඳපු නැති දෙයකින් හෝ විඳින්න වෙච්ච නැති දෙයකින් හෝ දැනට විඳින්න නැති දෙයකින් හෝ මත්තට විඳින්ට වෙන්නේ නැති දෙයකින් කවදාකවත් එම ඡන්දයක් ප්‍රේමයක් රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මේකෙන් අඩු කරන්න පුළුවන්. අපිට දී ඇති චිත්තක්ෂණයක කෙලස් පහළ වෙන්න පුළුවන්නේ මේ අස්පනා අපිට දකිමින් පෙනෙමින් අහමින් ඇහෙමින් ගඳ වදිමින් ගඳ බලමින් රස දැනෙමින් රස බලමින් පහස දැනෙමින් පහස ලබමින් හිතමින් හිතමින් හිතමින් හිතමින් තියෙනවනම් ওই 12දී පුළුවන් අපිට කෙලෙස් ඇති මේ සලායතන නිසා ඇති වෙන අචේතනික සචේතනික ක්‍රියාධාරාවල් 12ක් තියෙනවා. මේ ටිකෙන් තමයි අපිට අපිට විපස්සනාට අදාළ වෙන්නේ මේනොත් ඒ පේනේන ඇහෙන ගඳ දැනෙන, රස දැනෙන, පහස දැනෙන, හිතෙන දේවල් වලින් අපිට අයින් කරලා දාන්න පුළුවන්. මොකද බලන, අහන, ගඳ බලන, රස බලන, පහස බලන, හිතන දේවල් විතරයි සචේතනිකව සිදුවෙන්නේ. එච්චරයි අපි වග වෙන්න ඕනේ. මේක හරියට කේල් ගෙඩියක පොත් ඉදුණාට පස්සේ ගලවලා දැම්මා වගේ කෑවොත් අපිට ඒකේ අර ඉදිච්ච මදේ කොටසේ රසය තේර ගන්න පුළුවන්. මේ පොල්ලෙල්ලත් එක්ක කෑවොත් ඉතින් හරක් කෙහෙල් කෑවා වගේ තමයි. ඉතින් ඒකට කියනවා කාලා කියනවා තිට්ටයි කියලා. කාලා කියනවා කටේ පැටලෙනවා කියලා, දත් වල ඇමිනිනවා කියලා. මොකද ලෙල්ලත් එක්ක කාලා තියෙන්නේ. ඉතින් ලෙල්ල ගලවන එක බුදුජානක මේ වගේ සකච්ඡා මාර්ගයෙන් ඒත්තු ගන්නනවා. ඒ නිසා භාවනා කරගෙන යනකොට විපස්සනා කරගෙන යනකොට අපි යම් කිසි අරමුණක් හිතට දෙනවා අපි ඒකට පොඩ්ඩකින් එනවා ඒ අයියම කරන්න කියලා. දීලා ඒ අරමුණක යන් දෙන්නේ තේමාවක් ඇති කරගන්න. මල් මාලයක් අමුණන්න නූලක් අවශ්‍ය වගේ. තේමාව දීලා අනිකුත් දේවල් වලට එන්න ආරිනවා. එකක්වත් හොයන්නේ නැහැ. එන්න යනකොට එව්වා දිහා බලාගෙන ඉන්නකොට ප්‍රතික්‍රියා නොකර භවනාවක් මම මේ කතා කරන්නේ ඉඳගෙන පරියන්කක ඉන්න වෙලාවක ආනාපාන සතියෝ පිම්බි මැකිලිම බලාගෙන ඉන්න වෙලාව. ඉතින් මේවල් එනකොට මම පැමිණිච්ච කිසිම දෙයක් පිළිබඳව කනගාටු වෙලා හෝ සතුටු වෙලා නෙවෙයි කරන්න තියෙන්නේ. මේවා පැමිණීම නිසා චේතනාවක් පහළ වෙනවා කියන්නේ. මේක හොඳයි නරකයි වාසනාවන්තයි අවාසනාවන්තයි සපයි දුකයි භද්‍රයි අභද්‍රයි මංගලයි දුමංගලයි කියලා ඒ දකින්නහන දේවල් මත චේතනා පහළ වෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රතික්‍රියා කරනවා කියලා. එහෙම නැත්නම් චේතනා පහළ වුණාට ඒ චේතනාවල අභිරමණය කරන්නේ නැතුව ආ මේක නිසා මට මේ විදිහට රාගයක් ඇති වුණා මේක නිසා මට මේ විදිහට ද්වේෂයක් ඇති වුණා කියලා ඒවා එතන එතන දකින්න පුළුවන් නම් ඒත් පුළුවන් <clears throat> එයින් මතුවට තියෙන මතුවෙන්න තියෙන ගොඩාක් ඒ ඝර්ෂණ ගැටුම් ප්‍රතික්‍රියා නැත කරා ඒක නිසා ඒ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට මේ කාරණා තේරුම් කරාට පස්සේ උන්වහන්සේට ඒක තේරිච්ච තේරිලා උන්වහන්සේට ඒක වැටහුණාට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මම ඔබ වහන්සේ කිටියමට කමටහනක් කිව්ලා ඔබ වහන්සේ මට මේ කිව්වා ඒක නිසා මට වැටහිච්ච දේ මම ඔබ වහන්සේට කියනවා නම් අපි රූපන් දිස්වා සතිය මුත්තා පිය නිමිත්තන් මනසිකරෝති අපි යම් ආකාරයක ඇස් අරගෙන ඉන්න වෙලාවේදී රූපයක් දකිනවා. ඒ රූපයක් දකිනකොට මුත්ත සතියක් තියෙන. ඒ කියන්නේ එළඹෙච්ච සතියක් නැහැ. සතිය නැගී හිටලා නැහැ. ඒ වෙන වෙලාවට කියන මුත්ත සති කියලා. අසම්ප අසති අසම්පජාන කියලා කියන වගේ අසතියට කියන නම තමයි මුත්ත සතිය කියලා. රූපන් දිස්වා සති මුත්තා පිය නිමිත්තක් මනසිකරෝති ඒ රූපේ දිගින් දිගට දකින්නොනම් අනිවාර්යයෙන් මේක ඒ බැලීමේ ආසාව ප්‍රිය භාවය නිසායි අනිකුත් සියලුම අරමුණු කපාගෙන මේකම බලන්න. එහෙම වෙනකොට ඒ පුද්ගලයාට සාරත්ත්‍ය චිත්තෝ වේදේති. ඒ බලන දේ නැවත නැවත ලැබේවා මට මේකම දකින්න ඕනේ කියන බැඳිච්ච හිතෙන් තමයි එකම රූපයක් එක දිගට පේන්නේ. අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් channel 12ක් තියෙන TV එක අපි එක channel එකක්ම බල බල ඉන්නේ අපි විසින් ගන්න තීන්දුවක්. ඒ වෙලාවේ අනෙක් channels වල ගොඩාක් දේවල් යනවා. අපි දන්න ඔක්කොම channel මාරු කර කර හිටියොත් මොනම එකකවත් තේමාව අපිට දැක් ගන්න බෑ. ඒ නිසා අපි හොඳට ප්‍රෝග්‍රෑම් එක ස්ටඩි කරලා එහෙම නැත්නම් අපි ටෙලිවිෂන් එකේ දන තොරතුරු අනුව එක දවසක එක channel එකක් තෝරනවා. මතක තියාගන්න එක channel එකක් තෝරන ගැන අනිත් channel 11 වැහෙනවා. ඊට පස්සේ ඒක බලනවයි කියලා කියන්නේ ඒක නිෂ්පාදනය කරපු අධ්‍යක්ෂකවරයාගේ දක්ෂකමක් නෙවෙයි ඒ ටෙලිවිෂන් එක channel එක තෝරගත්ත එක්කනාගේ දක්ෂකමෙන් තමයි ඒ ගෙදර ඒ channel එක පේන්නේ. ඒ වගේ තමයි අපි යම් කිසි රූපයක් බලනකොට අපිට තියෙනවා තව channels ගොඩක් තියෙනවා. අපිට ඕන ඒලා සද්දයක් අහන්න පුළුවන්, ගඳක් බලන්න පුළුවන්, රසක් බලන්න පුළුවන්, පහසක් ලබන්න පුළුවන්, හිතන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම channels වහලා දැන් මේ රූපේ නැවත නැවත බලනවා කියලා කියන්නේ අභිරමණය නිසා තමයි. ඒක නිසා සතියෙන් තොරනම් එවැනි අභිරමණයක් අපි දන්නේ නැහැ. අපි දන්නේ මේක බා අහිංසක වැඩක් නේ. ඉතින් මේ වේමතු වෙච්ච රූපෙනේ අපි බලන් ඉන්නේ කියලා හිතෙන්නේ. නමුත් අර මාළුන්ක පුත්‍ර ස්වාමීන් වහන්සේගේ තියෙන ගැඹුර තේරිලා වුණාන්සේ කියනවා රූපන් දිස්වා සති මුට්ටා පියනිමිත්තම් මරති කරෝති. සාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති. ඒ සාරත් බැඳිච්ච හිතින් එක බලහින ගම ඒකට බැහැගෙන අල්ල බදාගෙන කිට්ටුවෙන් වාඩි වෙලා ඉන්නවා ඒ දකින්න දේ මම මෙහෙම දෙයක් දැක්කා මම මේ මම මේක දරුවට කියන්න ඕනේ අම්මට කියන්න ඕනේ තාත්තට කියන්න ඕනේ පොතක ලියා ගන්න ඕනේ ෆොටෝ එකක් ගන්න ඕනේ කියන ඒක පිළිබඳව තියෙන බොහෝම සාදර හැඟීමක්. ඉතින් එහෙම ඉන්නකොට මේ මනුස්සයා දිගින් දිගටම දිගින් දිගට මේ රාගය හෝ මෙතන කතා කරන්නේ රාගේ දිගට වැඩෙනවා. ඒ රූපයක් නිසා සතිය නැති නිසා මට රාගයක් වැඩිනවා කියන එක දන්නේ නැහැ. මොකද ඒ පැත්ත නෙවෙයි අදහස තියෙන්නේ. අදහස තියෙන්නේ රූපේ බලනකොට ඇස් දෙක නෙවෙයි කටත් අරගෙන බලානින් එකයි තියෙන්නේ. ඉතින් එතකොට මොනවා වෙනවද කියලා ඒ කිසිම පොත් ලැබීමක් නැහැ. ඒ වෙනුවට නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා සතිමතෝ පතිස්සතෝ ඒ විදිහට මෙයා දන්නවා දැන් මේ වෙලාවේ රූපයක් පෙනිලා ඒ රූපේට මම නතු වෙලා ඒක අබිරමණය කරනවායි කියලා කියන්නේ මම රූපයට දාශකත්වයක් ඇති කරගෙන තියෙනවා. දැන් රූපය මාව අස්වැයක් පදින්නා වගේ පිට උඩ නැගලා මාව නාස්ලවල වලින් හසුරුවනවා. එහාට මෙහාට හසුරුවනවා. හසුරුවනකොට අපිට ටෙලි ඩ්‍රාමා එකක් බලනවා. ඒ ටෙලි ඩ්‍රාමා එකේ තියෙන නාට ඒ වේදේවල් වල අපි ආමාට අඬනවා. අපි සමාල්ලාට ඒ ගැන සතුටු වෙනවා, විසිල් ගහනවා. নানা ආකාර අර නාටකමේ පෙන්නන ජවනිකා අනුව අපි අනුව බැහැගෙන ජීවත් වෙන්න හදනවා. නමුත් අපි දන්නවනම් මේක නාඩගමක් විතරයි. මේක මේ මායාවක්. ඒක නිසා මේ සත්‍යයෙන් යුක්තව සලායතන අවබෝධ කරන්න යන එකන ඉදිරිපත් වෙච්ච දේ අභිරමණය කරන්න ගියොත් ඒක මුහා වීමක් වෙනවා, මෝහයක් වෙනවා. ඒ නිසා මම වෙලාවේ රූපෙයි බලන්නේ අභිරමණයයි ඇති වෙලා තියෙන්නේ මතු කරගත යුත්තේ සතියයි කියලා දන්නවනම් නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ මම රූපේ අබිරමණය කරන්න කිව්වොත් මේ ඔක්කොම මුවහ වෙලා යනවා ඒ නිසා මම දකින්න දකින්න කියලා අඩු ගන්න මෙනෙහි කිරීමක් කරලා ඒ දකින්න රූපේ අබිරමණය කරන වෙනුවට සුපතිත්‍ිත සතියක් නැත්නම් අපි කියමු සතිමත්ත්‍යයක් ඇති කරගන්න කියලා පතිච්ඡතෝ විරත් චිත්තෝ වේදේති ඒක නිසා දැන් එයා ඒක දිහා බලන්නේ අර සුසි මහමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ඇති කරා වගේ නිබ්බිදා හැඟීමක. රූපේට ඇවිල්ලා අපිව නතු කරගෙන අපිව වාල් කරගෙන යනවා වෙනුවට දැන් මම රූපයක් දකින්න බව දැනගන්නවා ඒක හරියට මේ කරන දෙයක් නෑ මේ විදුලිය තියෙද්දි අපිට පද්ධතිය සකස් කරන්න වෙනවා එතකොට අපි කරන්ට් එක වදින්න නැති වෙන්න රබර් ග්ලව් එකක් දා ගන්නවා. අත්මේස් එකක් දාගන්න. එතකොට අපි දන්න මේක අල්ලන්නේ පරිස්සමෙන්. ඒ වුණත් අර රබර් ග්ලව් එකක් දාගෙන කරනවා වගේ මොකද දන්න මේ කරන්ට් එකක් දැන් දුවන්නේ වැදුනොත් වැඩේ ගිරිල කෝක වේතත් කොතනින් කෙලවරනක් දාන්නේ. ඒ නිසා මේ මානුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි වෙලාවට රූපේ පිළිබඳ අභිරමණය කරනතෝ සත්‍යමත් වුණොත් විරත් චිත්තෝ වේදේටි. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි ප්‍රතිචාරයක් තියෙනවා. මම ඇහෙන් බලන බව දන්නවා. හැබැයි ඒකේ රමණයක් අභිරමණයක් රතියක් නැහැ. විරත්ත චිත්තෝ වේදේති තංචනාජ්ජෝස තිට්ඨති. මේක මම වටිනා දෙයක් දැක්කා. අනේ මගේ ඇස් දෙක පින් කරපු එකක්. අනේ මේක ෆොටෝ එකක් ගන්න ඕනේ අනේ මේක ලොක් කරලා පෙන්වන්න ඕනේ අනේ මේක අරිත් කට්ටියත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා ඒ අජෝත තිත්තනයක් නැහැ මම දැන් මෙතන රූප බලනවා ඒ බව දාන්න ආන් එතෙන්ට මේ එතෙන්ට ඒ ඒ මාළුක පුතු සාංශගේ හිත මෙහෙවන්න තමයි සරුවත් සංසාර ප්‍රශ්නාවලිය කරන්නේ යතහස්ස පස්සතෝ රූපං සේවතෝ ඡාපි වේදනං. මේ වෙලාවේදී මේ මනුෂයා රූපයක් බලන බවත් හැබෑව. ඒ බලන රූපේ කහ නිල් රතු ආදී වශයෙන් සතහන් ආකාර විඳින බවත් හැබෑව. ඒ දෙකම දැන් සිද්ධ වෙනවා කීයතිනෝ පචියති. මේ මනුෂයා ඒක දිහා බලාන ඉන්නකොට ඒ රූප අභිරමණය කිරීම වෙනුවට ඒ මනුස්සයා දැනගන්නවා මම දැන් සංසාරට බැඳලා තින්නේ ඇහැ හරහා තියෙන්නේ මනාප භාවයක් සතියෙන් මම මේක දන්නවා. අන්න ඔය தත්වෙ ඉඳදී කවදාකවත් රූපයක අභිරමණයක් එන්නේ නැහැ කියලා කියනවා. අපි කොතනින් හරි සංසාරේ මේ මස් කටේ කොක්කේ එල්ලිච්ච මස් බතුල මස් මේ ගුලියක් වාගේ අපි මේ සලායතනේ කොහි හරි කොක්කක වැදිලා තියෙන්නේ එක කොක්කක් කරා අපි අභිරමණයක් කරනවා. අපි කවදා හරි මම දැන් මේ වෙලාවේ අභිරමණේ යන්නේ ඇහෙන්, නාසයෙන්, කනෙන්, දිවෙන් ආදී වශයෙන් කොටු කරගත්තොත්, ඒක දැකගත්තොත් ඒ හරහා පෙකිනි වැලෙන් ඕජාව ගලනවා වගේ අම්මගේ බොක්කේ ඉඳලා දරුවට අපි දන්නවනම් දැන් ඉතින් මේ බාහිර ලෝකෙත් එක්ක අපි දැන් මේකේ සම්බන්ධ වෙලා තියෙනවා මේකේ දැන් එක්ක රාගයක් එක්ක ද්වේෂයක් එක්ක මොහයක් දැන් වැඩ කරනවා කියලා ඒකේ වැඩ කරන ඒ රාග ස්වභාවය දෝෂ ස්වභාවය මොහ ස්වභාවය දැකින්ද හිත නැමුනොත් ඒ කියන්නේ යාන්ත්‍රණේ දකින්ද හිත නැමුනොත් කවදාකවත් දකින්න රූපේ අභිරමණයක් කරන්න බැරි වෙනවා වෙන විදිහකට කියනවනම් අපි දකින්න රූපය හෝ සද්දේ හෝ ගන්ධේ හෝ රසය හෝ අභිරමණය කරන්ඩ මේ මම දැන් මෙතන කියන එක අමතක වෙන්නම ඕනේ. මේ දෙක තමයි බුදුහාමුදුරු කියන්නේ සංසාරේ සා නිබ්බාන කියන වෙනස. එදී අපි දකින්න දකින්න චිත්තක්ෂණයක අහන අහන චිත්තක්ෂණයක දැන් මම කොක්කේ එල්ලෙන්නේ මෙන්න මේ ආයතනයේ හරහා කියලා මම බලන්නේක් මම දකින්නේක් මම ගඳ බලන්නේක් මම රස බලන්නේක් මම පහස ලබන්නේක් මම ආස්වාද ප්‍රසවාස කරන්නේක් මම හිතන්නේ කියලා ඒ බව දන්නවනම් ඒ පිළිබඳ එලඹිච්ච සතියක් තියෙනවා දැන් ඒ දන්න ආයතනය හරහා කටයුතුකුත් යනවා එතකොට යථාස පසතෝ රූපං වේදතෝ ചാපි සේවතෝ ചാපි වේදනා යම් මේ රූපෙකුත් දකිනවා වේදනාවකෝ සේවනය කරනවා කීයති නෝපච්චේති එතුමට ඔයතු මේට කවදාකවත් බෑ කියලා කියනවා. එතකොට ඒකේ අභිරමණයක් කරන්න මොකද දන්නවා මේ වැඩපිළිවෙල නිසා අපි මේ ඉස්සරහා තියෙන රූපේ නෙවෙයි බලන්නේ ඒ රූපේ නිසා රූපේ මතින් අපි ඇත කරගත්ත අභිරමණයක ආලවට්ටමක් තමයි මේ වෙලාවේ දකින්නේ ප්‍රകൃතිය නෙවෙයි. එහෙම නැත්නම් කවුරු හරි කරපු සංස්කරණයක් මේ දකින්නේ ප්‍රകൃතිය දකින්න නම් දකින්න නම් මේක පිළිබඳව මනාපමනාප දෙක අස් කරලා බලන්න ඕනේ. අපිට කවදාකවත් ඒක අස් කරලා බලන්න බෑ. ඒ නිසා අපි දකින හැම දෙයක්ම පෘථක්ජන දකින හැම දෙයකම එක්ක රාගය නිසා දකින එක්ක ද්වේෂය නිසා දකින එහෙම නැත්නම් මෝහෙන් දකින ඒක යාට මතකයක් නෑ ඒවා ගිලිලා යනවා. ඒ නිසා යම් දවසක රාගය ද්වේෂය ඉවත් කරලා බලන්න ගත්තොත් බැලුවට වැඩිය හොඳයි නොබැලුවකේ. බලන්න බෑ. අභිරමණයක් කරන්න බෑ කීයතිනෝ පචියති ඒක ක්ෂය වෙලා යනවා වැය වෙලා යනවා ඒක කැඩි කැඩි යන්න පටන් අර ගන්නවා ඒක නිරෝධ වෙන්න පටන් ගන්නවා පචියති කියලා කියන එක පැහිලා ලස්සන මෝරලා එන්නේ නැහැ මේ මෝරන්නේ පැහිලා ලස්සනට එන්නේ ඒ බලන දේ මේ ඛණ්ඩ ආසාවෙන් බැලුවොත් තමයි අනිත් පැත්ත හැරලා බැලුවොත් ඒකේ තියෙන්නේ ඔය මෝරණ දියුණු වෙන තත්ත්ව නෙවෙයි වැය වෙන, ක්ෂය වෙන தත්ත්වය තමයි දකින්නේ. ඒවං චරති සති. මෙන්න මේක තමයි සතිය කියන සාමාන්‍ය ආරම්භක සතිය නෙවෙයි. මේ සලායතන නිරෝධය කියන මට්ටමට සතිය ආවට පස්සේ හරියට තමන්න පුළුවන් නම් මෙන්න මේ කොක්කේ දිගේ තමයි. මෙතනින් තමයි දැන් පෙකෙන වැල. මෙතන තමයි කොක්ක වැදිලා තියෙන්නේ. මම දැන් මේ <clears throat> ඕජාව ලබාගන්නේ. එහෙම නැත්නම් කෙලෙස් ධාරාව ගලන්නේ. මෙන්න මේක හරහයි කියලා දැකගත්තොත් ඒ පුද්ගලට ඒක අභිරමණය කරගන්න බැරි වෙලා යනවා. ඒවං ආපචින්නතෝ දුක්ඛං නිබ්බානස්ස සම්තිකේ. ඒ මනස ඒ ඒ චිත්තක්ෂණයේ දුකෙන් ඈත් වෙනවා නිවනට සමීප වෙනවා කියන. ඉතින් මම හුඟක් වෙලාට මතක් කරලා තියෙනවා මට ඒ සිද්ධිය සිද්ධි දෙකකින් තමයි මට යම් ප්‍රමාණයකට හිතවදුනේ. ඒ මොකද මේ අපිට ඒ ඉස්ලාම මම දැන් 10 වෙනි පන්තියේ සිට 9 වෙනි පන්තියේදී හරි ඉස්කෝලේ තිබුණ ඒ ප්‍රොජෙක්ටර් එක ගලවලා ඒ ප්‍රොජෙක්ටර් එකේ කියන්නේ ප්‍රක්ෂේපණයේ චිත්‍රපටි පෙන්වන යන්ත්‍රය පෙන්වුවා. භෞතික විද්‍යාගාරේ. පෙන්ලා කිව්වා මෙන්න මෙතන තමයි ආලෝක ප්‍රභවය තියෙන්නේ. ඒ ආලෝක ප්‍රභවය ඉස්සරහින් ඒක හරි හතර සංගලක කොටුවකින් එළියට ඇවිල්ලා ඒක ඉස්සරහා කෑම් එකක් තියෙනවා ඒ කෑම් එකෙන් එක වෙලාවකට සම්පූර්ණ ආලෝක ප්‍රභාවය කඩ කපනවා සම්පූර්ණ අනික් වෙලාවට යන්න හරි නිසා ඒක කැරකෙනකොට 50 කාලෝකේ දෙනවා නෑ චිත්තක්ෂණය කාලෝකේ දෙනවා ඊගා චිත්තක්ෂණය කාලෝකේ නෑ ආය චිත්තක්ෂණය කාලෝකේ දෙනවා ආය චිත්තක්ෂණය කාලෝකේ නෑ ඒක හරියට ගණන් කරන ලද වේගයකින් කරකැවෙනවා ඒක ඉස්සරහින් තියෙනවා සැලොලොයිඩ් එක එතකොට සැලොලොයිඩ් එකට එළිය වැටෙනකොට තිරේ එළිය වෙනවා ඊගා චිත්තක්ෂණය අන්ධකාරයක් දීලා ආය සැලොලොයිඩ් පටියක් පෙන්වනවා එතකොට අර චිත් රූප දෙක අතර අන්ධකාරය අපි දකින්නේ රූපෙන් ඉඳලා අනික් රූපයට මාරු වෙනා වගේ චරණ චිත්‍රයක් අපි හිතා ගන්නවා. නමුත් සෙලුලොයිඩ් එකේ කවදාකවත් චරණ චිත්‍රයක් නැහැ. ඒකේ තියෙන්නේ නිශ්චල ඡායාව වගේ. ඒ නිශ්චල ඡායාව චරණ චිත්‍රයක් බඩපත් වෙන්නේ අතරමැද අන්ධකාරයක් විහිදුවලා අන්ධකාරයට ඉස්සල පොඩ්ඩක් ඉස්සිච්ච අතකොයි අන්ධකාරයෙන් පස්සේ ඉස්සිච්ච අතකොයි පෙන්නකොට අන්ධකාරය හරහා අපි අන්ධකාරය නොදකින නිසා මොහේ හරහා අර ටිකක් ඉස්සිච්ච අත ඉස්සිලා දකින්න අපි ඒ චර්ණ චිත්‍රය බවට හිත හදාගන්න. ඉතින් මේක පෙන්නලා මේ මාස්ටර් අපිට කතා කරලා කිව්වා චිත්‍රපටයක බලන්න ගියාම ගැලරියටම යන්න ඕන කමක් නැහැ. ඊගා පන්ති තියෙනවා. අපි ඒ දවස්වල යන්නේ මේ ඉතින් ගැලරියට 7:60යි ඒ කාලේ. ඒ ගැලරිය හිටපම හැබැයි චිත්‍රපටයේ ඔය කියන කතාව බලන්න ලේසි දැන් මේ කට අරගත්තා වගේ තරහම තිරේ ඉස්සරහම හිටගන්නේ ඊට පස්සේ බලන්නේ කෝ පොඩ්ඩක් චිත්‍රපටිය යද්දි පිටිපස්ස හැරිලා බලනකොට පේනවා කෝ ප්‍රොජෙක්ටර් ගෙනලා අඟලක පොඩි කොටුවකින් තමයි ඔය මිලිමීටර් 32 හෝ 66 72 පුළුල් තිරයට චිත්‍ර වැටෙන්නේ ඒක හරහා තියෙන්නේ කුණිලාකාර ආලෝක ප්‍රභාවයක්. ඒ ආලෝක ප්‍රභාවයේත් ওই චිත්‍රපටියේ තියෙනවා. නමුත් ඒක හරි අරුම පුදුම දෙයක්. ඒක ඇවිල්ලා තිරේ වදිනකන් අපිට මේ ඉෂ්ටිපෘත රූප පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ ආලෝක ප්‍රභාවය කෝණාකාර ආලෝක ප්‍රභාවයේ සිගරට් දුම් හරහා යනකොට ඒකේ පේනවා නලියන ගති. නමුත් හරියට ස්ත්‍රියව පුරුෂේ කොල්ල කවුද කෙල්ල කවුද මල් ගහ මොකද්ද මොකක් අපේ නෑ. හැබැයි ඒ ඒකේ ඔක්කොම ಗುಣ තියෙන බව තේරෙනවා. දැන් මේ කොටුවට පිටිපස්ස බලන්න හිටියොත් පුදුමාකාර වේගයෙන් ආලෝකයක් සහ අන්ධකාරයක් කැපි කැපි යනවා. කොච්චර තිරේදී ආ බලහිටියත් අපිට අන්ධකාරය දකින්නම බෑ. අපිට පේන්නේ දිගට පවතින ආලෝකයක්. මොකද මේ ඇහි තියෙනවා ඇහි තියෙනවා ආලෝකයේ පැවැත්ම කියලා එකක්. එක සැරේ ආලෝකයක් වඩලා අන්ධකාරයක් දුන්නාට පස්සේ අපේ හිත ඒ අන්ධකාර වේලාවෙදිත් අර දැකපු රූපේ හිතේම වාගෙන මැවීමක් තියෙන. ඒක ඊගාව ආලෝකයේ ආපුවම අරවත් සම්බන්ධ වෙනකොට ඉස්සල රූපේ මේ රූපේ අතර වෙනසක් පේනවා. ඊටත් පිටිපස්සට ගියොත් එහෙම පේනවා ඒ ඒක මේ ප්‍රොජෙක්ට් එක බලනකොට පේනවා සෙලුලොයිඩ් එක සෙල් එක පිටිපස්සේ ඔය කෑම් එක තියෙන ඊට පස්සේ තියෙන ප්‍රභාසර ආලෝකයක්. ඉතින් ඒක බලලා ගියා අපි කට්ටියම ගියා බලන්න මේක හොඳට දැක්කා හැබැයි චිත්‍රපටිය පේන්නේ නැහැ ඒ වෙලාව. චිත්‍රපටිය මේකයි දෙකම බලන්න බෑ. ඒ ප්‍රොජෙක්ටර් එකේ කරන වැඩ බලනකොට තිරේ බලන්න බෑනේ. ඉතින් අපිට අන්තිමට කියන්න බෑ අපි දැක්කේ ශෝකාන්ත චිත්‍රපටියක්ද දුක්ඛාන්ත චිත්‍රපටියක්ද දන්නේ යන්ත්‍රයේ වැඩ පිළිවෙල දැක්කම චිත්‍රපටිය පේන්නේ. ඉතින් ඒක නිසා අපේ ඇහි අපි අවුරුදු ගාණක් ඇහි පාවිච්චි කරලා කවදාකවත් ඇහි පෙනෙන ආකාරයේ යන්ත්‍රයේ එනතන් චක්කු ආයතනයේ දැකීම නම් කෘත්‍ය පේන හැටි බලන්නකො කවදාකවත් ඉස්සරහ තියෙන රූපේ අභිරමණය කරන්න බෑ. ඒකෙත් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ඇහැ ඉස්සරහ තියෙන රූපය කාචේ හරහා ගියාට පස්සේ උඩු යටිකුරු ප්‍රතිබිම්බයක් පිටිපස්සේ තියෙන දෘෂ්ටි ප්‍රතානේ වැටෙනවා. දෘෂ්ටි ප්‍රතානේ තියෙන සංඥා ඔක්කොම ගන්න ඒකේ පැදුරක් වගේ ස්නායු පටලයක් වෙilla තියෙනවා. ඒකට වැටෙන සේරම ආලෝක කිරණ වැටෙන්නේ ඒවයි අර ඉස්සරහ තියෙන රූපයේ ප්‍රතිබිම්බයක් සියලුම සංසන්දනාත්මකව ධිකපල්ල සහිත ප්‍රතිබිම්බ වැටෙනවා. ඊට පස්සේ ප්‍රතිබිම්බයෙන් ලැබෙන ආලෝකයේ විද්‍යුත් තරංගයක් වඩපත් වෙලා මේ ස්නායු දෘෂ්ටි ස්නායු හරහා මොලේ තැනකට ගෙනියනවා. ගෙනියට පස්සේ මොලේ බලනවා මේක. එතෙන් දෙන්නේ ස්නායු තරංගයක් නෙවෙයි ස්නායු තරංගයක් කියලා කියන්නේ ආලෝක තරංගයක් නෙවෙයි එතෙන් එන්නේ විද්‍යුත් තරංගයක් විද්‍යුත් තරංගයක් අරගෙන මොළයට ගියාට පස්සේ එතන පරීක්ෂා කරලා බලනවා මේ විද්‍යුත් තරංගය කලින් දැකලා තියෙන එකක්ද මේක නිල් පාටද කහ පාටද මොන හැඩයේද මේක ළඟට එන රූපයක්ද ඈතට යන රූපයක්ද කියලා ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ මොළයේ ඇතුලේ තියෙන ඒ සඳහා වෙනමම දැකීම සඳහා වෙන ආයතනයක් තියෙනවා එකෙන් බැලුවට පස්සේ මොළයට පණිඩයක් කරන ඔය දකින්නේ ස්ත්‍රියාවක් ඔය එන කෙනෙක් ඔය කහ පාටයි ඔය නිල් පාටයි ඔය කියලා ඒ මොළයේ අර විද්‍යුත් තරංගෙන් ආපු එක කියනවා මිසක්කා කවදාකවත් අර ඉස්සරහ තියෙන රූපේ අපිට පේන්නේත් නෑ දකින්නත් බෑ ඇත්තටම ඇහැට වැටෙන්නේ උඩු යටුකුරු වෙලා උඩු යටුකුරු වෙච්ච එකේ තියෙන විද්‍යුත් තරංගේ තමයි හිතට ගිහිලා කියවන්නේ ඊට පස්සේ යම් වෙලාවක මේ විදිහට රූප පෙනුනාත් නැහැ හොඳට තිබ්බත් ස්නායු වැඩ කරත් මොලේ අර වැඩ කරන තැනට යම් හානියක් සිද්ධ වුණා නම් ඒ පුද්ගලයාට ඇස්පෙනීම නැතු වෙනවා. ඉතින් පහුගිය දෙවෙනි ලෝක යුද්ධ සමයේදී විශාල වශයෙන් ඔළුවේ විවිධ තැන්වල තුවාල වෙච්ච මිනිස්සු දහස් ගණන් ලැබුණා. ඊට පස්සේ හරිම පුදුමයි ඒ යම් යම් තැන් තුවාල වෙච්චාම ඇස් පේන්නේ නැතු වෙනවා. ඊට පස්සේ මේගොල්ල කෙරුවේ මොලේ අරගෙන ඒ ඒ තැන් ලකුණු කරා. මෙතන බැඳුනොත් කැඩුනොත් ඇහැ පේන්නේ. මෙතන වුණොත් කන ඇහෙන්නේ. මෙතන වුණොත් නාසය, ගන්ධ, රස, පහස කියලා බැලුවා මොලේ ඇතුලේ මිනිහෙක් ඉන්නවා දැන්. එක එක දේවල් තියෙන මොලේ ඇතුලේ ඉනවා පුංචි මිනිහෙක්. ඒ මිනිහා තමයි මේ දේවල් කරන්න කියලා මේගොල්ලෝ සිටීම ඇඳා. දැන් එදා ඉඳලා දැන් අවුරුදු 60ක් 70ක් ගියාට පස්සේ දැන් විද්‍යාඥයෝ දැනට හොයාගෙන තියෙනවා දැකීම සඳහා මොලේ එක ස්ථානයක් නෙවෙයි තියෙන ස්ථාන 16ක්වත් තියෙනවා කියලා. නිසා හරියටම කියන්න බෑ මේක නැතුණොත් අරකින් කරනවා ඒක නැතුණොත් මේකෙන් කරනවා නමුත් කොහෙන් හරි ප්‍රകൃති බැනීමේ අඩුපාඩුකම් ඇති කරනවා. මට හම්බුණා ගියේ පාර ප්‍රත්‍යාට පස්සේ උපාසකම්ම කෙනෙක් බැංකුවේ බෝම්බෙට අවුච්ච කෙනෙක්. එයාට ගඳයි රසයි දෙක නැහැ දැන්. අනික ඔක්කොම තියෙනවා. ඇස් පේනවා, කන් ඇහෙනවා, ගන්ධ රස දෙක නැහැ. ඒ වුණාට පහස දැනෙනවා. කල්පනා කරන්න පුළුවන්. ඉතින් භාවනා කරනවා දැන්. හරි ලස්සනයි. ඉතින් කතා කරලා බලනකොට පේනවා මේ මොන જાතිකරොක්කත් ඒ මනුස්සයාට කබරකුණක් ගාව ගියත් බලකුණක් ගාව ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ගඳ නැහැ. ඒ වගේ මොන හඳුන් කුරක්වත් විකුණන්න බෑ මේ මනුස්සයාට ඊට පස්සේ. මොන රසමසවුලක් දුන්නත් ඒක තමයි කොන්ක්‍රීට් 1 2 3 ගැව්වා දැම්ම වගේ මැෂින් එකට ඇතුළට දාන එක විතරයි කරන්න තියෙන්නේ. ඉතින් අපිට මේ මනුස්සයත් එක්ක බලනකොට පේනවා මේ මනුස්සයාට වෙළඳ ප්‍රචාර මොකක්වත් දැන් වැඩ කරන්නේ නැහැ. කොච්චර ಜಾති ගඳ සුවඳ පෙන්වුවත් වදින්නේ නැහැ. මොකද ඒ නාසයට මොනක්වත් වෙලා නැහැ මොළයේ ඇතුලේ හානියක් වෙලා. ඉතින් ඒ නිසා පේනවා මේක ඇතුලේදී ඔය ලෝකේ ඇතිවෙනා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල සේයාවක් විද්‍යුත් තරංගයක් වඩටපත් වෙලා මොළයට ගියාට පස්සේ මොළයේදී ඒව වෙනමම යන්ත්‍රයකට දාලා බලලා තමයි මොලේ තැම්පත් කිරීමකුත් කරනවා අනතුරුදායකද කියලාත් මොලේ බලනවා. මේ මේ එන එක ජීවිත යන්ත්‍රයට අනතුරුදායකද සැපද දුකද කියලා බලන්නේ ඊට කලින් ආපු සංඥාත් එක්ක ගලපලා. ඉතින් ඒක නිසා මේ එක එක එක එක ආයතන වලින් එන දේවල් ක්‍රියා කරන්නේ 100%ක්ම සමාන ආකාරයකට. ඇහැට රූපයක් වැටෙනකොට ඇහැ කිචි කවන්න පුළුවන්නේ ඇහැ රුප්පන්න පුළුවන් වෙන්නේ වර්ණ රූපයකට විතරයි ඇහැට සද්දයක් වැදුනට ගඳක් වැදුනට රසක් වැදුනට පහසක් වැදුනට ඇහැට තේරෙන්නේ ඇහැ කුප්පන්න ඇහැ ඉද්දන්න ඇහැ රුප්පන්න වර්ණ රූපයක් විතරමයි ඒ වගේම වර්ණ රූපයක් කනට වැටුනට කවදාකවත් එයාට ඒක හැඟීමක් එන්නේ නැහැ හරියටම අදාළ දේ වෙන්න ඕනේ. ඒ අදාළ දේ වුණාට පස්සේ ඒක ස්නායු මාර්ගයෙන් ඒ මොළයට යනවා. මොළයේදී තමයි තේරුම් අරගන්න එක අනතුරුදායක දෙයක්ද සුබදායක දෙයක්ද කියලා ඒවා 100%ක්ම පරණ වෙච්ච මතක සටහන් අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට ඇහැකන ජීවනාශය කයපන විවෘතව ගත කරන අපි චිත්තක්ෂණයක මේ හැම තැනකම සිදුවෙන දේවල් අනුව කොයි එක කොයි වෙලාවෙ ගන්නවද කියලා අපට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඉතින් මේක දැක්කට පස්සේ සරුවච්චන් වහන්සේ මේක තේරුම් කර ගැනීම සඳහා ඒ මාළුකේ පුත්තු ස්වාමීන් වහන්සේට කිව්වා මේ අහනකොට අහන බව දැනගන්න එහෙම නැත්නම් දකින්නකොට දකින්න බව දැනගන්න හැබැයි හොඳට මතක තියාගන්න දකින්න තියෙන දේවල් ගැනවත් පරණ දැකපු දේවල් ගැනවත් කල්පනා කිරීම විපස්සනාව නෙවෙයි ඒකේ වෙන්නේ බේරගන්න බැරි ප්‍රශ්නකට මත වෙනවා කෙලස් මතු වෙන්නේ මේ වර්තමාන වෙන්න ටික විතරයි නිවන තියෙන්නේ වර්තමාන වෙන්න ටික විතරයි ඒ නිසා හරි අර අතීත අනාගත දැකපු නැති රූප සහ දකින්න වෙන්නේ නැති රූප නිසා කෙලෙසෙන්නේ නැතෝ වගේ අපි දන්නවා නම් මේ වෙලාවම බලන්නේ කියලා අපිට සතුටු වෙන්න පුළුවන් කරුණු පහක් තියෙනවා. ඒ මොකද්ද? මේ බලන දේ නිසා කෙලෙස් පහළ වෙන බව කියන එක එකක් ඇත්තතම. නමුත් මේ වෙලාවේ කන නිවන් දැකලා තියෙන කියලා සතුටු වෙන්න පුළුවන්. නාසය නිවන් දැකලා තියෙන කියලා සතුටු වෙන්න පුළුවන්. දිව නිවන් දැකලා තියෙන කියලා සතුටු වෙන්න පුළුවන්. කය නිවන් දැකලා තියෙන කියලා සතුටු වෙන්න පුළුවන්. හිත නිවන් දැකලා තියෙන. ඒව සංසිඳිලයි තියෙන්නේ. මොකද අපි කිපිච්ච තැන දැන් දානවා. කිපිලා තියෙන්නේ ඇහැ. එහෙමනම් අපිට තියෙන්නේ අරව ගැන කලබල වෙන්න බෑ ලොකු සතුටක් ඇති කරගන්න ඕන දැන් මම කොටු කරා. මම පෙකිනි වෙලා අල්ලගත්තා. මේක හරියට බලනදලා මේකදී සාරත් චිත්තය ඇති කරගෙන නැතුව විරත් චිත්තය ඇති කරගත්තොත් රූපේ බලනවා රූප බව දන්න නැත්නම් මම මෙනෙහි කරනවා දකින්න දකින්න කියලා. නමුත් මේ දකින්න දේ අභිරමණය කරන්නේ නැතුව දැනගත්තොත් අපිට පිනිච්ච නැති රූප හෝ පේන තියෙන රූප ගැන වලට නිවන් දකලා තියෙන්නේ. ඒක ගැන අපිට කලබල වෙන්න දැන් කෙලෙසුත් නැයගේ කලයුත්තකුත් නැහැ. ඒ වගේම ශබ්ද ගැන ගැන බය වෙන්න දෙයක්කුත් නැහැ චිත්තක්ෂණේ. ගඳ ගැන, රහස ගැන, පහස ගැන, හිචිලි ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි දන්නවා පැහැදිලිවම හිතට එකවර එකවරට එකයි කරන්න පුළුවන්. ඒක තියෙන්නේ ඇහි කියලා. ඒ නිසා අඩු ගානේ රූපයක් බලන වෙලාවදී මම මේ වෙලාවකදී රූප බලනවා ශබ්ද අහනවා නෙවෙයි කියලා දන්නවනම් ගඳක් රස පිටිනවා නෙවෙයි කියලා දන්නවනම් මෙන්න මේ අවබෝධය මේ එළඹ සිටීම මේ තියුණු බව මේ තීක්ෂණ භවෙන් අපිට තේරෙනවා අපි හැම වෙලාවෙම සලායතනකින් ආයතන පහකින් නිවන් ලබලා තියෙන්නේ එකයි වැඩේට අල්ලන්නේ. ඒකෙත් අතීතනාගත පච්චුප්පන්න කියන තුනෙන් වර්තමානයේ එළඹිච්ච ටික විතරයි අපට වග වෙන්න ඕන වෙන්නේ. උච්චරය සංවර කරන්න ඕනේ. ඉතින් එතකොට ඒ අවබෝධය මේ සුතේම එතන ඒ කුසල මේ චින්තාමේ ඥාණයම අපිට තේරෙනවා අපි මේ එන්න තියෙන විශාල දුක්ඛඳක් හරියට පෙති ගහලා පෙති ගහලා හරියට ඒ අවශ්‍ය කරන කෑල්ලට ගත්තා වගේ මෙතන සුතමේ ඥාණයෙන් සෑහෙන සේවාවක් කරනවා. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? අද සුතමේ ඥාන තියෙන කට්ටිය කොරන්න තියෙන දේවල් ගැනත් කල්පනා කරමින් කෙලෙස් උපදවා ගන්නවා වෙච්ච දේවල් ගැන හිතමුත් කෙලෙස් කල්පනා කරනවා පොත්වල තියෙන සේරම ලයිස්තු කටපාඩම් කරන මේක දැක්කේ නැහැ මේක දැක්කේ නැහැ කියලා ඉතින් කෙලෙස් උපදින. මම අනිත්‍ය වේ භාවනා කරුවේ නෑ, දුක්ඛ භාවනා කරුවේ නෑ, මම කේලහලෝමා බැඩුවේ නෑ, මම බුද්ධ අනුසතිය කරුවේ නෑ, මම මෛත්‍රී භාවනා කරුවේ නෑ. අර ලයිස්තුව සේරම ඉස්සරහට අරගෙන මේ ෂෝක් එකට භාවනා ආනපනේ තියන වෙන්න පුළුවන්. අර සේරම ඉස්සරහට අරගෙන අර ජීවිතේ මල් විහිම්පල් කියලා කියනවා මම ඒලා. බුදුන්සේ මෙච්චර පෙති ගහලා පතුරු ගහලා පෙන්නනවා ඉස්සරහට ඉදිරිපත් වෙච්ච එක විතරක් වග බලා ගන්න පුළුවන් නම් අනිසේරම වග වෙනවා. මම වග වෙන්නම් මම මූලධර්ම කියලා දෙන්නම් කියලා. ඉතින් මේ කියලා දෙන දෙන මූලධර්මේ කරදරයක් කරගන්න. අර මොඩ වඩුව ආයුධත් එක්ක පොර බදනවා අතපය කපා ගන්නවා. එතෙන් දැලිපියක් අම්බෙච්ච වඳුරා. අහුවෙච්ච අහුවෙච්ච යන කපා ගන්නවා වගේ මම මේ දොස් කියනවා නෙමෙයි මේවා. මෙහෙම කරලා තමයි ඉතින් අපි ගොඩ එන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ මාළුක්‍ය පුත්තු සූත්‍රයේදී අපිට පේනවා අතීතනාගත වශයෙන් අපිට ලෙලි පොත් ඇරලා ගන්න පුළුවන්. ඒ වගේම වෙන්නේ කොතනද මේ ගනුදෙනුව. ඕජාව ගලන්නේ කොතනද? පෙකිනි වල තියෙන්නේ කොතනද? කොක්ක එළියලා තියෙන්නේ කොතනද කියලා හරියට ඒක කොටු කරගන්න පුළුවන් නම් මම හිතනවා කොටු කරගන්න බැරිකමකුත් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම සරුවචනසේ දන්න කාරණාවක් තියෙනවා. කොටු කරපු ගමන් වෙන්නේ රූපේ අභිරමණේ නැතුව ඒකයි අපිට තියෙන පාඩුව. අපිට යම් ආකාරයක දෙයක් දිහා බලනකොට දකින්න බව දන්නවනම් ඒ දකින්න නිසාම දන්න නිසාම දකින්න දේ අබිරමණය නැති නිසා අපිට ඒක කම්මැලි වෙනවා. එපා වෙනවා. ඔය භාවනා මධ්‍යස්ථානයේ ඉන්න බැරි ඕක නිසා. ඉතින් নানা ආකාර මේ හිතවිලි මවනවා හරි කම්මැලි. රූප නැති නිසාම නෙවෙයි. ශබ්ද නැති නිසාම නෙවෙයි. තියෙනවත් ටික සාමාන්‍ය ඉතින් මධ්‍යස්ථ ප්‍රමාණය තමයි තියෙන්නේ. නැතිකම නෙවෙයි තියෙන්නේ මේක අබිරමණය කරන්න බෑ යාන්ත්‍රණය දැක්කොත්. දැන් මේ තියෙන දැනුම තුලින් බුදුරජාණන් වහන්සේ අපිට කමටහනක් දෙනකොට අපි බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර සූක්ෂමව මේ දැනුම කමටහනට ගැප් කරලා දෙනවද කියලා. උන්වහන්සේ කියනවා ඔබට සතිය වඩන්න ඕනේ නම් අපි කියමු තවත් විශේෂණ පදයක් වල ආනාපාන සතිය වඩන්න ඕන නම් උඹ මේ පහෙන් හයෙන් පහක් වහපන්. ඒකල එකක් විතර බලපන්. ඉතින් මේක ඔය මහාශිව ස්වාමීන් වහන්සේ කතාවේදී හරි ලස්සනට ඉදිරිපත් වෙනවා. ඒකෙදි කියනවා ඒ කතාවේ යනකොට මහාශිව කියලා කියන්නේ දැන් කාලේ විදියට ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් වගේ උදේට හන්දා වෙනකම් පුදුමාකාර වැඩ පන්තිවල උගන්වන උගන්න ඉන්නවා. ඉතින් නමුත් උන්වහන්සේගේ ඉගෙනගත්ත සමහරු ලස්ස දුගනන ඇති. රහත් වෙලා. ඉතින් එක්කෙනෙක් ගිහිල්ලා පැත්තකටලා භාවනා කරන ගමන් Taman ඒ අරහත් ඵල සමාපත්තියට සමවැල්ලා ගුරුවරයන්ට ගෞරව සම්ප්‍රයුක්තව ස්තුතිවන්ත වෙලා හිතනවා මගේ ගුරුවරයා කොච්චර ශ්‍රේෂ්ඨ උසස් ගුණවත් සිල්වත් කෙනෙක්ද කියලා කල්පනා කරලා නිකන් හිත පරීක්ෂා කරලා බලන බලනකොට අනේ බලනකොට පුතත් ජනයි. හිතා ගන්න බැරි වෙනවා දැන් මම මුන්නාංශිකෙන් බැනුම් දාන අහලා මම දැන් මෙච්චර උසස් තත්ත්වයකට ප්‍රතිනවා මේ ගුරුවරයා තාම පෘථග්ජනයි ඒක ගැනවත් කල්පනා කරන්න වෙලාවක් නැහැ ඒ තරම්ම යා වැඩ අධිකව ගත කරනවා. පස්සේ පාත්‍ර ජීවරු අරගෙන යනවා ස්වාමීන් වහන්සේ ගාවට. ගිහිල්ල වෙලා වන්දනා කරනවා වන්දනා කරනකොට යාමසෝ කියන මට වෙලාවක් නැහැ මම මේ වැඩ. ආ හොඳයි හොඳයි කමක් නැහැ මට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කතා කරන්න ඕනේ. නම වෙලා තියෙන්නේ මට මේව කතා කරන්න වෙලාවක් නැන්නේ වැඩනේ කියලා. ඉතින් ඒ ශාන්ති අහනවා ඔබ වහන්සේ දැන් මේ දැන් දැන් මේ පන්තියකට යන්න හදා. හා. ගිහිල්ලා ආවට පස්සේ නෑ ඒකට පස්සේ ඊගා පන්තිය. ආ ඊට පස්සේ ගිලම්පසටයක් ගන්නවා. ඊට පස්සේ නාන්න තියෙනවා. ඊට පස්සේ මේ දිගට දිගට ජයසන්සෙව්වා ඒ සංජාන ඒකට බාන්දේ මේ පින්ඩපාත යන්න ඉස්සලා සිවුරු අඳින වෙලාවේ බෑ නම ඒකටත් අපොයින්ට්මන්ට් එකක් දීලා තියෙන කෙනෙක් එනවා. ඊට පස්සේ දිගට දිගට මේ සංජාන ඇහුවලා පස්සේ අන්තිමට බොහොම ගරු කටයුතු අඩහත් පහත් වහන්නේ. ඒවට පස්සේ ඒ සංජාන පෙන්නන ඉලක්කම තව මාස ගානකට විවේක වෙන්න තැනක් නැහැ. දිගටම වැඩ. එතකොට ඒගොල්ලන් කියන සාංශයටම යනවා. මට කියන්න තියෙන ඔබ වහන්සෙන් නම් මැරෙන්නවත් වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ කියනවා යනවා යන්නේ. අර ස්වාමීන් වහන්සේට මේක වදිනවා මේ ගෝලෙක් කලාතුරකින් ඇවිල්ලා වැඳලා ඒ විනාඩි 5ක් කතා කරගන්න නැහැ කියනවා. ඇත්තටම මේ මහසිය ස්වාමීන් කියන්නේ ඇත්තක් මොකද ඒ තරම්ම මේ එකිනෙක කතා කරුවොත් 10 15කට පාඩුයි. ඊට කල්පනා කරනවා මේ වගේ යනකොට මොකද්ද මට දැන් කියලා ගියේ ඔබ වහන්සේ නම් මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා. ඒ ශාන්ති කල්පනා කරනවා මට පුළුවන් මේව හලන්න කියලා. මේ දැන් මම එකතු කරගත්ත දේවල් හලන්න පුළුවන්ද කියලා ඒ ශාන්ති කල්පනා කරනවා දැන් මේ එකම පන්තික කවුරක්වත් කැමති නැහැ මම යනකොට ඔක්කොමලා දැන් මම මේ පැත්තට අහුවෙලා වගේ මේ පැත්ත මාටත් අහුවෙලා තියෙන්නේ ගැලවුමක් නෑ කියලා පුදුමාකාර සංවේගයක් පහළ වෙනවා. දැන් මේ සඳහන් තමයි එතන ස්ථානාධිපති ඔක්කොම වැඩ කරන්නේ. ඊට පස්සේ කල්පනා කරනවා මැරෙන්නවත් වෙලාවක් නැහැ වගේ මට කියලා වෙලාවක් මොකක්වත් නෑ නේද? කියලා කල්පනා කරලා පහුවෙන්දා උදේ gediya ගහන්නත් කලින් පාත්‍රය සිවුරයි අරගෙන පැනලා යනවා. කියලා ගියොත් යන්න බැරි නිසා. පැනලා ගිහිල්ලා ඒ ගව් 120ක් යනවා. හුල්ලඟක් වදින්න තැනකට යනවා. ගියාට පස්සේ ඈත පළාතකදී හම්බ වෙනවා 39ක් භාවනා කරන භාවනා මධ්‍යස්ථාන. බොහෝම සතුටු වෙලා ගිහිලා කියනවා ඒ ලොකු හම්බුන කතා කරලා ස්වාමීන් වහන්සේ මෙහෙමයි. මා අමාරුවෙන් තමයි වෙලාවක් අරගෙන ආවේ කරුණා කරලා මට කමටහනක් දෙන්න කියලා. ඒ ලොකු හම්සෝ මොන දිහා බලනකොට දැනගන්නවා මේ යකා පොතේ ගුරෙක්. කවදාව භාවනා අල්ලන්නේ ගඳක් වදින්න ඇති මොකද පොතේ ගුරලා ගඳක් තියෙනවා ඇත්තටම තියෙනවා. ගඳිලා වෙන්න ඇති තියෙන මේ කොච්චර භාවනා කරත් මට භාවනා හරියන්නේ නැහැ කියලා කියයි. මන්දෝත්සාහය කරනතු කියනවා නම මම දැන් මේ මේ මෙතන මේ නායකත්වයේ දරන හිටන් මම නෙවෙයි වැඩ කරන්නේ දෙවැන්න තමයි වැඩ කරන්නේ කැමැති නම් දෙවෙනි හාමුදුරුවෝ ගාවට ගිහලා කමටහනක් කරගන්නයි කියලා. ඉතින් අර මහචිව හාමුදුරුවෝ ඇත්ත තමයි මේ මේ හමුදුර වයසයි කියලා දෙවෙනි එකන ගාට ගියරද සහනවා මොකද මයි ළඟට ආයේ ලොකු හමුදුර මොකද කිව්වේ කියලා. ලොකු හමුදුර කිව්වා මේ දවස්වල මම වැඩ කරන්නේ නැහැ කියලා. දෙවෙනි හමුදුර ගාට යන්න කිව්වා ඒකයි මං ආවේ කියලා. මේ හමුදුර කල්පනා කරලා බලනවා මොකද මේ මයි ගාවට යන්නේ මේ ගෝලයා කියලා කල්පනා කරන බාන පේනවා මෙයාට අල්ලන්නේ නැහැ මොකද ඒ තරම්ම මේ පොත පොත ඉස්සර කරගෙන. අනිත් එක මාන්නේ. ඊට පස්සේ කියනවා දැන් ලොකු හමුදුර එවන එවන කට්ටිය වැඩ කළා මටත් දැන් වැඩ. ඒ නිසා තුන්වෙනි එකන ගාට යන්නේ. තුන්වෙනි එක්කන බලනවා අතපල්ලේ වැටලා මයි ළඟට ආවේ මොකද්ද කියලා බලනවා හතරවෙනි එක්කන ගාවට යනවා. 5 6 7 8 9 10 29ටම යනවා. ඊළඟ බලනකොට දැන් මේ ශාන්තිලා හරි වෙහෙසයි. අන්තිමට හම්බ වෙන්නේ හත් අවුරුදු සාමණේර නමක්. දිහාට පස්සේ ඉතින් වඳින්න බෑනේ දැන් ඉතින් බාලයි. ඊළඟ කියනවා කල්යාණ මිත්‍රන් වහන්සේ මම මේ ස්ථානේ භාවනා කරන්න ආවා මට ඔබ වහන්සේලාගේ ඉහලින් පණිවිඩයක් ආවා ඔබ වහන්සේලාට එන්න කියලා මම ඔක්කොම හම්බෙලා ඔබ වහන්සේ ළඟට ආවේ. ඊට පොඩි සාමට මේ උඩ බල්ලා කියනවා මගේ මුත්තා වාගේ මං කියන දේ කවදාකවත් අයියා මේක කරන්න බෑ කියලා කියනවා. දැන් මේ මේ සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් ලෙවල් කරන ළමයෙක් මේ ප්‍රොෆෙසර් කෙනෙකුට උගන්වන්න හදනවා. අර හාමුදුරන්ට ඇඬුම් යනවා. ඊට පස්සේ ඇදලි බඳලා වැඩ වෙලා කියනවා කල්යාණ මිත්‍රන් වහන්සේ මං ගැන අනුකම්පා කරන්න. මම මෙච්චර දුර ගෙවලා ආවේ මෙහෙමයි මට ඔබතුමා ඔබ වහන්සේ කියනවා නම් මට ගින්නට උනත් පැන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒ තරම මට ආත්මානුකම්පාවක් ඇති වෙලා තියෙන්නේ මේ ඉස්සරහ තියෙන ගවර වලට උනත් මම බහිනවා ඔබ වහන්සේ ඔබතුමා මට කියනවනම් කියලා එහෙනම් බහින්දේ කියනවා එතන තියෙන විශාල මඩ ගොහරක් බහින්දේ කියනවා අර ස්වාමීන් ධන කරවටක් යනකම් බසනවා බසලා ගොඩ එන්නේ කියනවා ගොඩ දැන් මේ ස්වාමීන් ඉතාමත්ම මාන්නේ කැඩිලා ආත්මානුකම්පාවක් ඇති වෙලා නිකන් කරත්තට අහුවෙච්ච කජුලෙල්ලක් වගේ තැරි ගහිනවා ඊට පස්සේ කියනවා මේ මම ප්‍රශ්නයක් අහන කැමතිද උත්තර දෙන්න. ඊට පස්සේ අහනවා මේ මසද්දෙක් තලගොයේ පස්සේ අඹාගෙන යන වෙලාවේදී තලගොයා ළඟ තියෙන උඹහකට රින් කරනවා. ඒ උඹයි හිල් හයක් තියෙනවා නම් මේ තලගොය අල්ලගන්න මසද්ද මොකද කරන්නේ කියලා. ඒතර රහම්දෝ කියනවා මේ කල්යාණ මිත්‍රන් වහන්සේ ඔගේ හිල් පහක් හොඳට මෙන්න බැරි වෙන්න වහලා හයවෙනි හිලෙන් දුම් ගහපුවාම හුඹහේ දුම් විදිච්චාම ඔක දඟලලා එන්නේ ওই හිලෙන් තමයි අල්ලන්න පුළුවන් කියලා. ආ හොඳයි. ඊට පස්සේ කියනවා වාඩි වෙලා බලන්නයි කියලා තමන් හුඹහක් වාගේ කිය. එතකොට කන් දෙක කියලා කියන්නේ හිල් දෙක. එකක්. නාසය කියන්නේ තව හිලක්. කට කියන්නේ තව හිලක්. ඇස් දෙක කියන්නේ තව හිලක්. කයේ පහස කියන්නේ තව හිලක්. ඔය හිල් වලින් ඇස් දෙක වහන්නේ කියලා. කනට සද්දෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්නයි කියලා කියනවා. නාසයට දිවට ස්නා මේ කම්ම මේ අරමුණු නොයන විදිහට කටයුතු කරලා ඔය හුඹහා දැන් ඇතුලේ මේ ඉන්නේ තලගෝයා ඕක අල්ලගන්න ගේට්ටුව බලන්නේ. මේක තමයි සරුවචනාංශ කියන්නේ පරියංගයට ගියාට පස්සේ ඇස් දෙක වහගන්න, ශබ්ද නැති තැනකට යන්න, ගන්ධ රස විශේෂයි ව්‍යවෘත වෙන්න එපා. කයෙන් චේතනාත්මකව මොනවත්වත් කරන්න එපා. මනස විවෘත කරලා ස්වභාවයෙන් සිදුවෙන හුස්ම දිහා බලාන ඉන්නකොට දැන් තලගොයා කොටු වෙනවා. මේ සලායතනේ නිරෝධයක් ගන්න ගෙනියන්නයි මේ හදාන්නේ. ඉතින් එතකොට අපේ යම් චිත්තක්ෂණයක මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා වැටහෙනවා නම් ඒ වෙලාවේදී අපි ඇහෙන් නිවන් දැකලා ඉවරයි. අපි කනෙමුත් නිවන් දැකලා ඉවරයි. නාසෙමුත් නිවන් දැකලා ඉවරයි. දිවෙමුත් නිවන් දැකලා ඉවරයි. කය හසුරුවන්නේ නැත්තම් ආයාසයෙන් හුස්ම ගන්න නැත්නම් කයත් නිවන් දැකලා ඉවරයි. දැන් තියෙන ස්වභාවයෙන් සිදුන හුස්ම දිහා බලාගෙන ඉන්නකොට එතනින් තමයි කෙලස් උපදිනවා නම් උපදී. එතනින් තමයි නිවන් ලැබෙනවා නම් නිවන් ලැබෙන්නේ. ඊට පස්සේ අපි හිතමු දැන් හුස්මත් කෙවිලා කෙවිලා කෙවිලා කෙවිලා කියලා හුස්මත් නොදැනී කියයි කියලා. දැන් මොන සලායතන පිළිබඳව යම් ආකාරයක අපිට තැනකට එනවා මෙතෙක් කල අපේ විඥාණයෙන් ස්පර්ශ නොකරපු තැනකට. එතන ගියාට පස්සේ හොඳට දැක ගන්න පුළුවන් දැන ගන්න පුළුවන් අන්තිම බිඳුව දක්වා ආශ්වාස ප්‍රශ්වාසයේ අත ගාගෙන ගියා නම් මේක හිතලුවක් නෙවෙයි. හීනෙකුත් නෙවෙයි. මනෝවිකාරෙකුත් නෙවෙයි. තිබිච්ච හුස්ම එච්චරයි කියන්නේ කාය වායෝ පොට්ටහබ ධාතුව තිබුණේ ඒක ගෙවුණා දැන්. දැන් ඉන්නේ රූපත් නෙවෙයි සද්දත් නෙවෙයි ගන්ධත් නෙවෙයි රසත් නෙවෙයි පහසත් නෙවෙයි කල්පනාවකුත් නෙවෙයි මොකද්දෝ තැනකින් හැබැයි මේකට අවදි වෙන්න පුළුවන්. මෙතනදී මේ තියෙන తত্ত্বය අර කලින් කිව්වා වගේ කාන්තාරයක් මැද තනි වුණා වගේ මහමූදක් ගැන ගොඩබිමල පෙනී තනි වුණා වගේ අද්ද කැලේකට ගිහිල්ලා දිසා මාරු වුණා වගේ කලබල වෙන එක නම් සත්‍යයි ඇත්තයි ඒක ස්වභාවිකයි. නමුත් මේ සිද්ධ වෙලා තියෙන සලායතන නිරෝධයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් මේකට එළඹ වාසය කරන්න පුළුවන් නම් මේක මේ ජීවිතයේ අත්දැකිය හැක්කක් බව තේරුම් ගන්න පුළුවන් නම් එදාට ඒ පුද්ගලයාට සිටින සතුටක් ඒ සතුට තේරුම් අරගෙනද මන් දන්නේ බටහිර ලෝකේ කියන්නේ මේකට කියනවා whole body experience කියලා whole body experience කියලා කියන්නේ මේ විඳින විඳීම ඇහෙන් විනිර්මුත්තයි කනෙන් විනිර්මුත්තයි නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන් හිතේ ගැන මෙතෙක් දැකපු හිතේ වැඩ කරපු තර්ක මනසෙන් නෙමෙයි මේ උත්ති විදිහේ. අන්නේ මේකට ගියාට මේ හිතට මෙතෙන්ද ගියා වූ ඒ සංසිද්ධ හිතට ඒ හයේම අයිතිවාසිකම තියෙනවා. ඈතින් සද්ද ඇහෙනවා හොඳට තේරෙනවා. හැබැයි ඇඟට වදින්නේ නැහැ. කායත් පවතින බව තේරෙනවා. හැබැයි හිතේ හර කරන්නේ නැහැ. සමහරට ආලෝක සංඥාව වර්ණවත් වෙලා වර්ණ වතේ මොන හරි ආලෝක පේනවා. එයා දන්නවා ඒක මේ මේ කොහෙද යන එක. ඒක ඒක නෙවෙයි මේ අත්දැකීමෙන් පරිබාහිර දෙයක්. ඒ වගේම නාසය දිව ක්‍රියා නොකලට ඒ වගේ සංඥා වගේක් එනවා දිවේ තියෙන කෙල රහ කියලා එකක් තියෙනවා. ඒක පැත්තකට වෙලා ඉන්නවා කියන්නේ ඔව් ඔව් මම ඉන්නවා බය වෙන්න එපයි කියලා. කනෙන් එනවා මේ නිස්සද්දතාවයේ අඬක්. ඒ ශබ්ද සියල්ලම ගෙවි ගියාම ඒකත් ඇහිමක් කියලා තමයි කියන්නේ. නමුත් කිසියෙත්ම භාවනාවට සම්බන්ධ නැහැ. ආ නොතෙන්න ගියාට පස්සේ කලබල වෙනවා නම් ඊගාට මොකද්ද කරන්න හදන්නේ කියලා කියනවනම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ආයතන 6න් එකක් මෙතන ස්ථාපිත කරන්නයි හදාගන්නේ. මේක බොහෝම හොඳ තැනක් දැන් මේ සලායතන නිරෝධය කියලා කියන්නේ නිවන නෙවෙයි. ඒකට යන පෙතේ ගෙවා දමලා තැනකට මං වෙලා ඉන්නවා. කිසියම් දෙයක අපේක්ෂාවක් නැතුව. කිසියම් චේතනාවක් නැතුව. කිසියම් අදිෂ්ඨානයක් නැතුව. කිසිම මෙහෙයුමක් නැතුව මෙතෙන්ටලා ඉන්න පුළුවන් නම් අපිට දැනගන්න පුළුවන් මේ බට බාහිරේ මතු පිට වැඩ කරගෙන හිටපු විඥානේ දැන් ටිකක් මැදට ඇවිල්ලා තියෙනවා කීකරු වෙලා තියෙනවා අන්න එතෙන් ආපුවා මෙහෙමනම් මේක සම්පූර්ණයෙන්ම මැද මැදට ගියොත් සම්පූර්ණ විඥාන මේ සලායත නිරෝධයකට ගියා නම් මොන තරම් පිරිච්ච ගතියක් එයිද කියලා. නමුත් අර කය පිළිබඳව ජීවිත පිළිබඳ තද්ද ආසාවක් තියෙන කෙනෙකුට මේක පේන්නේ තනි වුණා, කොටු වුණා, පාළු වුණා, රැහෙන් ගැලවිලා ගියා, ඒකාකාරී වුණා, තනි වුණා කියලා තමයි. නමුත් මේ සලායතන නිරෝධයක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙනවා. ඒ සලායතන නිරෝධ වෙනකොට ස්පර්ශ නිරෝධයක් වෙනවා ඉබේම. එතෙන්දී ආස්වාස් ප්‍රසවාස ස්පර්ශ කරන්න බෑ. ඒ වගේම බාහිර සද්ද ඇහෙනවා ස්පර්ශ කරන්න බෑ. විඳින්න බෑ. ඒ වගේම අපි හිතමු මේ ඕභාෂයක් ආලෝකයක් දැක්කයි කියලා විඳයි කියලා කියන්නේ ආය ආය ආයතන පහළ වෙන එක. ඒක තිබුණට ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා කිව්වොත් ඒක ස්පර්ශ කරන්නේ නැහැ. ආඩම්බර වෙන්නෙත් නැහැ කියන කනකාටු වෙන්නෙත් නැහැ. ආන්න මේ කියන ඒ පරිශ්‍රණය කරන්න හොඳ වේදිකාවක් දැන් සකස් වෙනවා. එතෙන්දි බලන්න පුළුවන් කේල් ගහ ගන්නද යන්නේ හිත පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඉතින් හුඟක් වෙලා සිද්ධ කරනවා කියලා හිතමු. එනවා එතෙන්ට යනවා ආපහු ආස්වාස එනවා ආස්වාස නැති වෙනවා ආයෙ මෙතෙන්ට යනවා යනකොට යනකොට යනකොට අපිට තේරෙනවා සලායතන යම් තැනක නිරෝධ වුණා නම් ස්පර්ශ නිරුද්ධ වෙනවා ස්පර්ශ නිරුද්ධ වෙනකොටම කියා ගන්න බැරුව යනවා මට මොකද වුනේ අඩු ගානේ මම යාට මොකද වුනේ මම මේ වෙලාවේ කලන්ත වෙලා හිටියද නිදිමත වෙලා හිටියද ගැස් වෙලා අවදිනවා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ස්පර්ශ ස්පර්ශ නොකරන වෙලාවට ස්පර්ශ නැතිකම නෙවෙයි මේ කියන්නේ ස්පර්ශයට අවශ්‍ය කරන මූලධර්ම නැති මූලධර්ම මූලද්‍රව්‍ය නැතිකම නෙවෙයි කියන්නේ ස්පර්ශ ස්පර්ශ කරන්නේ මොකද සලායතන වල අක්‍රියතාවයකටපත් වෙලා තියෙනවා ඇස් ඇත්තේ නමුත් අන්දේකුවේ වැඩ යනවා කන් ඇත්තේ නමුත් බීරෙකුසේ වැඩ යනවා ඉතින් මේක අත්දක ගන්න පුළුවන් නම් මම කියනවා ඒක පැහැදිලිවම මේ ජීවිතය ඇතුළත අපිට ඉස්සරහට යන්න පුළුවන් පින තියෙනවා. නමුත් අනාගතොත් කරන්න දෙයක් නැහැ. අනාගතොත් වෙන්නේ මේ වෙලාවේ මොකද කරන්න කියලා සැක උපදවනවා, හයියෙන් හුස්ම ගන්නවා, ඇද්දේ කරලා බලනවා, නානා ප්‍රදේවල් කරනවා. කෙරුවට නම් කමක් නැහැ. පස්සේ දැනගන්න ඕන කවදා හරි මේ යන්නේ යම් නිරෝධ වීමකට මේ නිරෝධයේ තියෙන ලක්ෂණය තමයි ස්පර්ශය ස්පර්ශ කරන්නේ. ඒක එළඹ වාසය කරන්න පුළුවන් නම් ඒකට. ඒකට සමාදම් වෙන්න පුළුවන් නම් එතකොට ලැබෙන ප්‍රීතියට කියනවා නිර්ාමිෂ ප්‍රීතිය කියලා. ඒක රූපෙකින්, ශබ්දකින්, ගන්ධකින්, රසකින්, පහසකින් නෙවෙයි ලබන්නේ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් නෙවෙයි ලබන්නේ. නමුත් බුදුජානනාංශයේ බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවා ඒ ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රචී හෝති පස්සන්තෝ උදයබ්බයන් මේ දේවල් ඇති වෙලා යනවා කිසියම් දෙයක තේරුමක් වේරුමක් නැතුව ඉන්නවනම් ඒ පුද්ගලයාට ඇති වෙන ඒ ප්‍රීති සුඛ මානසිකත්වයේ ඉක්මනවා කියලා අමානුෂී කියලා කියලා. ඉතින් ඒකේ එන්නේ ගොඩාක් ඒක අපේක්ෂා කරලා කියලා බොහෝ විට එහිම සිද්ධ කිරීමෙන් තමයි. පුහුණු කිරීමෙන් තමයි. ඒ පුහුණු කරන්න අවශ්‍ය කරන පුරුක තමයි මෙතනදී සිදුවෙන දේ මේ සලායත නිරෝධේ පූර්ණ සලායත නිරෝධයක් නෙවෙයි නැත්නම් පූර්ව චන්ද්‍රග්‍රහණයක් නෙවෙයි පූර්ව සූර්යග්‍රහණයක් නෙවෙයි නමුත් අර්ධ සූර්යග්‍රහණයක් වෙනවා මෙතන. වෙනකොට දැනගන්න පුළුවන් ඔය සූර්යා ඔච්චර ලොකුවට රැස්සී දගෙන හිටියට චන්ද්‍රයන්ගෙන් වහන්න පුළුවන් කියලා. ඒක නිසා අර ඒක මිනිස්සෙක් කියනවා දෙහිලෙල්ලෙන් සූර්යා වහන්න පුළුවන් අනිත් මනුස්සයා කියන එක ඇහක් වහගෙන අනිත් ඇහට දෙයිලෙල තියාගත්තට පස්සේ සූර්යයා වැයෙනවා. එච්චරයි. සූර්යයා මහා විශාලයි ඇද්ද ගන්න කට අරගෙන බැලුවොත්. සූර්යයා වුණත් වහන්න පුළුවන් දෙයිලෙල. ඒ වගේ මේ සලායතන නිරෝධීත් අපි දැනගත්තු රූප බලන වෙලාවේ අනික් පහ නැහැ. සද්ධාහන වෙලාවේදී අනික් පහ නැහැ කියලා අපි ආස්වාස් ප්‍රසවාස කරන වෙලාවේදී අනික් පහ ඉස්සලා දෙනවා භාවනා මධ්‍යස්ථාන කියලා රූප පේන්නේ නැති ඇස් වහපු ශබ්ද නැති ගඳ නැති රස නැති පහස නැති තැනකට ගිහිල්ලා කොටු කරනවා දැනගන්නවා මේක තියෙන්නේ දැන් ආස්වාද ප්‍රසව විතර ඊට පස්සේ ආස්වාද ප්‍රසවසත් ගෙවලා දාන මත වායු පොට්ටබ්බ ධාතුවේ පොට්ටබ්බේ ගෙවිලා යනවා වායු ධාතුව වැඩ හුස්ම ගන්න මිනිහා මැරලා නැහැ නමුත් ස්පර්ශ ස්පර්ශ කරන්නේ. ඒතර බැලුවොත් මේ ඇතන අත්දැකීම ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් විනිර්මුත්තයි. මේකේ තියෙන පිරිච්ච ගතිය. සම්පත්‍ති කරගතියක් තියෙනවා. ඇත්තටම කියලා ඇත්තටම කියනවනම් මේකෙන් ඇති වෙන ප්‍රීති සුඛ පස්සද්දි කියන තුන්වෙනි චෛතසිකයට ආවනම් ඒක තමයි ශරීරයේ ලෙඩසුව කරන සුව සේවාව ඇති කරන චෛතසිකය. එතෙන් ගිහිලා සම්පූර්ණයෙන්ම ඒක නිරාමිෂ සුඛයක්. ඒ සුඛයේ හොඳට තැම්පත් වෙනකොට ඒ සුඛය නිසා සුඛයට සාපේක්ෂව පස්සද්ධිය පහළ වෙනවා. පස්සද්ධි චෛතසිකේ තමයි අපි අපිට සුව සේවාව සලකන්න ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් Tamanට අත්ත කුසලයකට කැමති නම් ස්වార్థයේ කැමති නම් භාවනා කරලා මෙතෙන් ගෙනලා නැතකරන්න නැතකල පුළුවන් තරම් වෙලා ඉඳ දෙන්න නැගිටිනකොට Tamanට තේරෙයි කොච්චරක් නම් මේ ඉඳුරන් නැවත පුනර්ජීවනයකටපත් වෙලා තිරියම් භාවකටපත් වෙලා තියෙනවා කියලා. ඒ හේතුව මොකද ස්පර්ශෝ තිබුණා ස්පර්ශ ස්පර්ශ කරන්නේ සලායතන තිබුණාට ඒවා කොර වෙලා අඳ වෙලා නෙවෙයි ඒවා නිකන් යම් ආකාරයෙන් නිරුද්ධ වෙලා. ඉතින් අර එව්වගෙම්ම ජීවත් වෙච්ච කෙනාට පේන්නේ මේ ලෝකෙන් වෙන් වුණා, කොටු වුණා, තනි වුණා කියලා. ඒකට ලෑස්තිලා ගියොත් දැනගෙන ගියොත් ඒ නිරුද්ධ භාවය අත්දකලා ඒක අත්දකපු දවසේම අඳුනා ගන්න බෑ. අත්දකලා ඒ අත්දැකීම දුරදි කියනවා. බොහෝ වෙලා කෙරෙන්න ඕනේ. ඒක ලෙලයකට එළඹ වාසය කරන්න. එතකොට තේරෙන පටන් ගන්නවා. මෙතෙන්ද යන්නේ නැතුව ඔය කියන පූර්ණ සලායතන නිරෝධයකට යන්න බෑ. මෙතන අගය කරන්න බැරි නම් අනිවාර්යයෙන්ම ඉස්සරහට බය ඇති වෙනවා. ඒ නිසා මෙතන පළවෙනි වතාවට යෝගාවචරයට තීන්දුවක් කරගන්න දෙනවා. මේක මේ මූල අවස්ථාවේදී බුදුහාමුදුරෝ දේශනා කර විදිහට මේ සුසීම පළවෙනිම අවබෝධ කළ යුතු ධම්මටිහිතියේ ලක්ෂණයක් මෙතන තියෙනවා. උබ්බේව කෝසසීම ධම්මටිහිතිනානම් පච්චා නිබ්බාණ. ඉතින් මේක අතපත ගා ගන්න බැරි නම් මේක හසුරුවා ගන්න බැරි කෙනෙකුට නිවන කියන්නේ මොකක්ද කියලා හිතා ගන්න අමාරුයි. මොකද මේ தত্ত্বය හරි පාරද වැරදි පාරද? එතකොට මට උනේ ලාභයක්ද පාඩුවක්ද? මේ කියන්නේ දුකක්ද සැපක්ද? ඒ කියන දේ තේරුම් අරගන්න ඒ කල් ඇතුවම සිද්ධ වෙලා තියෙනෝනේ කල්යාණ ධර්මය, පාප ධර්මය, සත්පුරුෂයා සත්පුරුෂයා කියන ධර්මයේ අධර්මයේ කියන දේවල් තේරුම් අරගෙන ගිය කෙනාට මෙතෙන් යනකොට සතුටක් එනවා. තේරුම් ගත්තේ නැති කෙනාට අර කියන කුකුසක් බයක් චක්තියක් පහළ වෙනවා. ඉතින් ගෙවම් කරන තියෙන එකම ක්‍රමය තමයි මේකට නැවත නැවත පුරුදු කරලා කරලා මෙතන සිද්ධ වෙන්නේ සලායතනයන්ගේ යම් කිසි විදියක ආංශික නිරෝධයක්. ඒකට සාක්ෂි වශයෙන් ස්පර්ශෝ නිර්පදිනවා. ස්පර්ශයන්ගේ ස්පර්ශ නොකිරීමක් සිදු වෙනවා මට පුළුවන් මේක අගේ කරන්න මට පුළුවන් මේකට එළඹ වාසය කරන්න මට පුළුවන් මේකට සමාදම් වෙන්න කියලා බැලුවොත් ඒක බුදුහාමුදුරන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එනිසා බුදුරජාණන් කියනවා මම පාර කියලා කියනවා යන්නේ කොඹේ වැඩි. යන්නේකත් නෙමෙයි. ගිහිල්ලා මේක හරිද වැරදිද කියන එක ඒ කෙනාගේ විනිශ්චය පත්‍රයේ තියෙන ඒක නිසා නැවත නැවත අහනකොට නැවත නැවත යනකොට තමයි Tamante එකට අවශ්‍ය කරන්නා වූ චිත්ත ශක්තිය විශ්වාසය, දෘෂ්ටි, පෙරදක්ම පහළ වෙන්නේ. ඉතින් මේ අද ඉදිරිපත් කරපු කොටස් එවැනි දෘෂ්ටියකට පෙර දක්මකට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මෙතෙන් නැත කරනවා සිළු දිනාටම ජනසී මුදා වේවා කියලා පාඩු දැන් අපි පැයක් පැයකුත් විනාඩි 15ක් විතර වගේ කල්ලරන් තියෙනවා. ඉතින් කාට හරි මේ මතින් ප්‍රශ්න ප්‍රකාශක තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. අවසරයි සෝන්නත. කිදි රූපයක් මෙනෙහි කරන අවස්ථාවේදී ඒ රූපේ රූප කලාපයන් ආරම්භ ස්ථಿತಿ භංග ඒ මොන අවස්ථාවේ කියනවාද යන්නේ අපි මට හිතෙන විදිහට දැන් ආරම්භ හෝ භංග අවස්ථාවේ තියෙනකොට සංස්කාරයන් ඇතිවිය නැහැ කියලා මට හැඟෙනවා. නමුත් අර මැද අවස්ථාවේ ස්ථಿತಿ අවස්ථාවේ පමණයි. නමුත් ඒක අහම්බකින් දැන් අපි මෙනෙහි කරන අවස්ථාවේ මහා අහම්බකින් අර දෙකේ හිටියොත් සංස්කාරයන් නැති වෙනවා. අර මැද අනේම අවස්ථාව දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මජ්ජේ සූත්‍රයේදී මැද සහ මුල දෙකේම සංස්කාර ඇති වෙනවා. සංස්කාර නැති වෙන්නේ නිරෝධයේදී පමණයි කියලා. මෙතනයි මධ්‍යම ප්‍රතිපදා. මෙතනයි ගැලවුම් මාර්ගය. ගරු ස්වාමීන් වහන්සේ දැන් දැන් ආරම්භයේදී චිත්ත රූප 17 කුයි මැදදී 17 කුයි භංගේ 17 නමුත් අපි නාම අපි මේ මේ ඒ චිත්තක්ෂණේ මෙනෙහි කරන යනකොට එක නාම රූප එක චිත්තක්ෂණේදී අර 17 කොහේ 17 ඒ තුනක් තියෙන ඒක කොහේ වෙනවද කියන එක අහම්බෙන් සිද්ධ වෙන දෙයක් නිසා මොනම හේතුවකින් මේ මේ මොහොතේ මේ මොහොතේ අපිට මේ ඒක බැලීම හැකියාවක් නැති බවක් මට පේනවා. ඒක අහඹයක්. අත්‍තරම චිත්‍ර රූප චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් ඒක මූල ධර්මානුකූලව graph කරන්න ගන්න එකක් මිසක අත්දැකීමට එකේ නිතර අත්දැකීමක් උදව් වෙන්නේ නැහැ. මොකද අපි දැනගන්නවා අපිට රාගයක් මතුවේ. රූප ධර්ම පැත්තක දානකොට රාගයක් මතුවේ අපි දන්නවා මේ මේ රාගය නිසා අපිට කෙලස් පහළ වෙනවා තරහ යනවා හතෝ මැරීම වෙන්න පුළුවන්. ඒක ඉතින් කවුරුත් දන්න දෙන්නේ. නමුත් බුදුහාස කියනවා උඹට ඕනේ නම් ඕකෙන් ගැලවෙන්න මම කිව්වට ඔක හට ගන්න දැන බලපන්. ඊට ඉස්සර දවසේ අනිත් දවසේ රාගය එනකොට ඔච්චරම ගන්න බහල වෙන්න ඉස්සර බලපන්. ඊට ඉස්සර ඕක එන්න එන්න ඇල්ලා ඊට පස්සේ ඔය මුලින් මුලින් මුලින් මුලට යනකම් ඒ ද්වේෂය හට ගන්න තැන ඉඳලා හටගත්ත ගොරෝසු වෙච්ච තැන කියන මේ අංශ දෙකක් තියෙනවා අපි කියනවා උපාදෝ පඤ්ඤායති මේ තිතස අඤ්‍යතත මැද පැනෙනවයි කියලා. මේ දෙක දැක්කනම් බුදුහාම කියන ඔච්චරමයි මං උඹලගෙන් ඉල්ලන්නේ. මේක නැති වෙන්න ඇති වෙන්න නැවත නැති වෙන්න ඇරලා මුල බලන්න. බැලුවොත් උඹලට අතිරේක ලාභයක් වශයෙන් මේක ගෙවන පැත්ත දකි. එදාට තමයි උඹලට මධ්‍යම ප්‍රතිපදා ලැබෙන්නේ. ඒකේ කෙලෙස් නැහැ. ඒක නිවන් මාර්ගය. මේ මුල දෙක අන්ත දෙක. මේකෙදී වඩා ලේසි මෙහෙම කිව්වොත් අපි කිව්වොත් මං කියපු විදිහට ඒක විස්තර කරත හැකියි. අපි හිතමු රාගයක් ද්වේෂයක් නෙවෙයි රාගයක් එනවා කියලා. ඕන රාගයක් ඇති වෙලා අපිට රාග රත් වෙලා. අපිට නොගැලපෙන විදිහකට අපිට යම් කිසි දෙයකට බල බල ආශාවක් ඇති වෙනවා. ඉතින් අපි දන්නවා මේ අපි ගත කරන ජීවිතේට මේක තරම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මේක නතර කරන්න ඕන. ඉතින් බුදුන් කියනවා ඔක නතර කරන්න ඔතෙන් ඇවිල්ලා බෑ. මේ හිතත් එයි. එතකොට ඔච්චර එන්නේ ඉස්සර වෙලා පොඩ්ඩක් කලින් දකපන්. ඊට පස්සේ ඕක දිගින් දිගට බලන්න මේ රාගය හට ගැනීමට ට්‍රිගර් ඔෆ් වෙන තැන අහු වෙනවයි කියලා අපි හිතමු. පටන් ගන්නතර අහු වුණොත් එතන පේන්න තියෙනවා මේ රාග වස්තු කොච්චර තිබුණත් ඇතුලේ තියෙන රාග අනුසේ තියෙන මිනිහට විතරයි ඕක ෆයර් වෙන්නේ. රාග අනුසේ තියෙන කෙනාට තමයි ඒ වස්තුව දකින්නට ওই දේ රාගයක් මතුවේ. ඒ රාග අනුසේ නැති කෙනාට ඒ වස්තුව දැක්කට එම් පේන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මුල දැකීමේදී යා ළඟ රාගයේ ප්‍රකෘති නැත්නම් ඝන බහල රාගය විතරක් පේනවා. ඒ මුලට මුලට යනකොට අනුසේ දැක ගන්න ඉඩ තියෙනවා. මේ දෙකම කෙලෙස් උපදින්න පුළුවන්. මේ දෙක ඊට පස්සේ යාට අනුසයෙන් පටන් ගන්න ඝන බල රාගයක් බාටපත් වෙලා බැහැගෙන යන තැන පේන්න හිතනවායි කියතුමු. එයාගේ ක්ෂය වෙන තැන, වැය වෙන තැන, නිරුද්ධ වෙන තැන. ඒ තුල කවදාකවත් රාගයක් එන්න බෑ. කවදාකවත් කෙලෙසක් එන්න බෑ. ඒක මධ්‍යම ප්‍රතිපද. ඒ නිසා මජ්ජේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියන යමක් ඇති වෙනකොට උඹ ඇති උනායි කියලා දකින්නේ ඝන බහල වෙච්ච ගොරෝසු වෙච්ච කුණුලන්දක්. ඕකත් එක්ක කරන්න මොනවක්වත් කරන්න බෑ. එතකොට බරපතලයි. නිසා උඹ මේක නැවත නැවත එන එකක් නම් මුල බලපන්. හැබැයි මුලත් උඹ තාම ගැලවිලා නැහැ. මුල බලන්නේ නැතුව අග බලන්න බෑ කියන සමීකරණය බුදුහාමර පෙන්නනවා. අග දකින්න දවසේ වෙනකොට මුල් දෙකේ රාගය තියෙනවා. ඊට සාපේක්ෂව නිරුද්ධ වෙන පැත්තේ රාගය, ද්වේෂය, මෝහය නැහැ. ඒක මධ්‍යම ප්‍රතිපදාව. ඒක මැදුම් පිළිවෙත. ඒ නිසා ඒකට උඹට යන්න බෑ මැද බලලා. ඒක උඹට යන්න නම් මුල බලන්න ඕන. හැබැයි මුල බැලීමෙන් ගැලවෙන්නේ නැහැ. අග බැලීමට අවශ්‍ය කරන සුදුසුකමක් ලබනවා. එදාට උඹට තේරෙන පටන් ගත්තාම ඔය රාගය බැලුවත් එකයි, ද්වේෂය බැලුවත් එකයි, මෝහය බැලුවත් එකයි, රූපය බැලුවත් එකයි, සද්දේ, ගන්ධ, රස, ස්පර්ශ කොයි එකෙත් එකම යාන්ත්‍රණේ තියෙනවා. ඒක නිසා කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මැද දකින්නවා. පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ මැද සහ මුල දකින්නවා. සම්මසන ඥානය කියලා කියන්නේ මැද මුලාග පළවෙනි වතාවට දන්නවා. එතනදී ඔන්න ඔබට තේරෙනවා සම්මට්ටිච්ච ඥානය ලැබුණා. දැන් තීන්දුව කරන්න පුළුවන් මේක මට ගලවන්න ඕනේද බැරිද කියලා. දැන් මොකද යාන්ත්‍රේ පේනවා. වැඩ කරන හැටි පේනවා. නිසා සම්මසන ඥානය තමයි විපස්සනා දොරටුවක් පාටපත් වෙන්නේ. ඊට ඉස්සෙල්ලම මේක ಜಾති ભેද මොනවාක්ද නැතෝ කොයි එක ආවත් මුලැඳාක බලන්න. ඉතින් ලොකු එකම දකින්න නිතර දකින්න වැඩියෙන් සිද්ධ වෙන එකෙන් තමයි අපි ගැලවෙන්නේ. නමුත් ඒ ක්‍රමයේ ඕන දෙයකට වළංගුයි. රූප නාම කුයි දෙකකටත් වළංගුයි. ඉතින් අර මුලට බලානේ යනකොට සෑහෙන සතියක් අවශ්‍යයි. අර ආරම්භක කෙලෙසේ හට ගන්න, රූපේ හට ගන්න, ශබ්දේ හට ගන්න තැන බලන්න මොන මගුලටද මේක බලලා කියලා අපිට හිතෙනවා. මොකද ඒක බැලිල්ල මේ සාමාන්‍ය සතියෙන් කරන්න බෑ. ගාම සිව් ගාක් මේ සියුම් අන්වීක්ෂක් ඕනේ හට ගන්න හැටි බලන්න. ඒක බැලුවට පස්සේ බුදුදහස කියනවා ඔබට නොබල බැරි තැනකට උපැටනවා ගෙවා දැමීම දකි. ගෙවා දැමීම පැත්තේ කවදාකවත් ඒක මධ්‍යම ප්‍රතිපදා. ඒක කෙලස් කපන මාර්ගය වෙනවා. ඒ නිසා ඒක හරි දැනගත්ත නිසා පසුකාලී නටුවාචාරින් වහන්සේලා මේ ඒක තුනට කඩලා නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන සහ සම්මස්සන ඥාන කියලා තුනට කඩලා පෙන්නනවා. ඔය ඔය අහන ප්‍රශ්නෙට ක්ලියර් කට් ආන්සර් එකක් තමයි දෙන්නේ. ඔබ දකින්නේ මැද ඔබ භාවනා කරනවා කියලා කරන්න තියෙන මැද දැකලා මැදේ ඉඳලා මුලට යන එක. ඒක ඩීකන්ස්ට්‍රක්ෂන් හොගව දෙන එක කරන කොහොමද මුලට යන්නේ කියලා. ඒ සඳහා වෙන තියෙන නිතරමත් වෙන දෙයක් බලන්න. ඒක බලනකොට දවසක අග දකින්න පටන් ගන්නකොට ඊට පස්සේ ආය කලබල වෙන්න දෙයක් නැහැ. ඔය දර්ශනය බෙම් අයින් කරන්න කවුරක්වත් නැහැ. ඔක දිගටම නිවන් දක්න යනකම් යනවා. තේරුණාද? හරි හොඳයි. අරුත් වහන්සේ දෙතොට ඒ කියපු මේ කාරණේ හැටියට දැන් අභිධර්මයේ වගේ දෙයක් කෙනෙක් අදාරීම දැන් විපස්සනා ඥාන ලැබීමේදී දැන් ආනාපානය හරහා විපස්සනා භාවනා කරන පුද්ගලයෙක්ට ඒ දැන් අභිධර්මයේ පෙන්වන චිත්ත ස්වභාවයන් සංඥා වශයෙන් අරගෙන ඒක ඔහු මේ අර ප්‍රකෘති මනස හරහා මේ මේ මේ අර ඥාන වලටපත් වෙද්දී ඒවා මේ මෙනෙහි කරන්න යෑම හානි කරයි කියන අදහසක් වගේ ගන්න පුළුවන් නේද දැන්? අපි දැන් මේ දැන ගැනීම ඔහුට මේ මේ විමුක්තියට බාධකයක් වගේ අවස්ථාවක්. එහෙම ඇත්තටම අභිධර්මයේ නාස්තික පැත්තක් නෑ. ඒ අභිධර්මයේ දන්න නිසා තමයි බුදුරජාන් වහන්සේ මේ කාංකාවිතන විසුද්ධිය කියප එක තුනකට කඩලා පෙන්වුවේ අභිධර්ම ක්‍රමයට තමයි. පච්චේ නාම රූප පරිච්ඡේඥාන කියලා කියන්නේ මැද දැකීම. පච්චේ පරිග්‍රහ ඥාන කියන්නේ මැද සහ මුල දැකීම. සම්මසන ඥාන කියන්නේ මුලමැද අග දැකීම කියන්නේ අභිධර්මයෙන් ඇති වෙච්චි මේ අභිධර්මයේ ළඟාගත්ත ලබාගත්ත සමීකරණයක්. ඒක ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරනවා නම් ඒ අභිධර්මයෙන් දරගත්තේ කියලා ප්‍රශ්නය. ආධුනික ස්වාමීන් වහන්සේ දැන් මේ ওই චිත්ත වීදී චිත්තක්ෂණ ගෙවෙන විදිය ওই ওই ක්ෂණික මේ මේ අර මුල මැද අග ඒ කියන්නේ අර දංග කියන අවස්ථා දැන් ඕවා හරි සූක්ෂමයි කියන ඒවා අභිධර්ම හරහා වටහාගෙන ඒ ඒවට සිත්තුමු කරලා මේකේ තියෙන අර සූක්ෂම භාවය බලන්න යෑම එයා මේ මේ අර වැරදි පාරකයකට ගෙනියනවා කියන අදහසක් නේද අභිධර්මයේ එහෙම නෑ එහෙමදාකත් නෑ කියන්නේ මෙහෙම කියන්න පුළුවන් අපි හිතන්නේ දැන් හයිබ්‍රිඩ් කාර් දෙන්නේ එන්ජින් එක අන්තිම සූක්ෂමයි මේ ඩ්‍රයිවර්ට හැබැයි පොත කියවන්න ඕනේ ඩෑෂ්බෝඩ් එක ගැන ඩෑෂ්බෝඩ් එක නැතුව කියවන්න ගත්තොත් එහෙම ඩ්‍රයිවිං කරන්න බෑ. එයාට එන්ජින් එක දැනගන්න ඕනේ නැහැ. හැබැයි එන්ජින් එක වැඩ කරන්නේ බ්‍රේක් ගන්නකොට බැටරිය charge වෙනවා. නැති වෙලාවේ මේකෙන් දුන කියලා දැනගෙන හිටියට පාඩුවක් වෙන්නේ නැහැ. මේ හයිබ්‍රිඩ් එකේ තියෙන මේ මැෂින් එකයි කියලා මේ මෙකැනිසම් එකයි කියලා ඩ්‍රයිවර් දැන හිටියට පාඩුවක් නැහැ. හැබැයි මිනිහා ඩ්‍රයිවිං කරන ගමන් බොනට් එක කරලා බලන්න ගියොත් නම් ඒක සවුත්තු වැඩි. ඒක කොයිතන අමාරු වැඩේනේ. ඒ නිසා එයා මැෂින් එක ගන්න ඉඳලා හෑන්ඩ් බුක් එක කියවන්න ඕන. කියලා දැනගන්න මට තියෙන ඩෑෂ්බෝඩ් එකේ වැඩේ. හැබැයි මම වැඩ කරන්නේ මෙහෙව් මැෂින් එක. ඒක ඕන ඉංජිනේරි මට දැනගෙන ඉන්න පුළුවන් පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි එයා දැනගන්න ඕනේ මම ඩ්‍රයිවර්. ඒ සීමාව පන්නන එක ඒක ඒවා කියන්නේ පොළොමලක. නිසා කොයි දේ දුන්නත් ඒ දිනවනේ උපදේශ පන්තිය. ඒ උපදේශ පන්තිය අනුබල මම කියන්නේ පොරොජෙන සලකලා පාවිච්චි කරනවා කියන තනි වචනේ මගේ තියෙනවා. කොයි තීරයක වුණත් කොයි දේ වුණත් මූල ධර්මයේ මූල ප්‍රයෝජනේ දරගෙන පාවිච්චි කරන්න දන්නවනම් ඌ වැඩ ගන්නවා. මූල ධර්මයේ ප්‍රයෝජනේ පාවිච්චි වැඩ ගන්න දන්නේ නැත්නම් ওই දේ දුන්නත් ඌ එකෙන් කටුගයක් හදා ගන්නවා, දඟගයක් කර ගන්නවා, කුරුසියක් හදා ගන්නවා, කටුබෙරයක් හදා ගන්නවා. ඉතින් මොකද කරන්නේ? නිසා කිසියම් දැනුමක් කාටවත් හානි කරන්නේ නැහැ. ඒ මනසගේ ෂටගතියක් නැත්තම්. දැනුම තියෙන්නේ මොකද්දෝ පාරක් යන නමුත් ඒ අපි කිව්වොත් මේ බෙහෙත් වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලියවිච්ච මේ පොතක් හොඳම දක්ෂ පුස්කොළ පොතක් හම්බෙනවා. ඒකේ කියලා තියෙනවා මේ මේ බෙහෙත් ගන්න තම්බල විවාද කා පුස්කොළ පොත තම්බල විවට හරිනවයි. මේක කෑවට හරියන්නේ නැහැ. ඒකේ තියෙන්නේ මේ කරන ක්‍රමය. මෙයා කිව්වොත් එහෙම මේකට පපා අත්තගේ මුත්තගේ හම්බුනේ මේක තමයි ගුරු මුස්ටියට හම්බුනේ මේක තමයි සුවකිරීමේ ශක්තිය තියෙන්නේ කියලා. කරා. ඒකේ කියලා තියෙන්නේ මේ මේ බෙහෙත් එක තුල කාපන් කියන එක මිසක් ආ. ඉතින් ඒක පාවිච්චි කිරීම හැටි ඒක හැම වෙලාවෙදීම මේ දේවල් අපිට ලැබෙන්න ලැබෙන්න අපේ සංකරතා වැඩි වෙන්නේ ඒ දේවල් වල දෝෂය නිසා නෙමෙයි අපිට හැන්ඩල් කරගන්න පාවිච්චි කරගන්න දන්නේ නැතිව. ඒ නිසා මේ වෙනස දැන් මූල කර්මස්ථානයේ ආධුනිකයෙක්ට දැන් ආනාපානේ බලන කෙනෙක්ට ඔය කියන මේ අභිධර්මයේ ওই කියන සංඥාවන් මෙහෙම වේදෝ කියන සංඥාවන් ලෙස සිත් ඇරගෙන යෑම හානිකරයි කියන අවස්ථාවක් තියෙනව නේද? මූල මූලික හානිකර වෙන්න පුළුවන්. දැන නොගෙන හිටියට වැඩිය දැනගන්න එක හොඳයි ප්‍රයෝජන සරකලා පාවිච්චි කරන්න දන්නවනේ. නොදැන හිටියයි කියලා භාවනාවට කිසිම අඩුපාඩුවක් නැහැ. ගුරුවරයා කියලා දෙනවනම් මේක කරපන් කියලා ගුරුවරයා ගැන විශ්වාසය දෙනවා යන්න පුළුවන්. දන්නේ කනට තියෙන එකම ලාභය තමයි තව කෙනෙකුට කියන්න පුළුවන්. මට උනේ මෙහෙමයි කියලා තව කෙනෙකුට කන්දේ ගලබිර වගේ කියතයි. අනිත් එකන තමන්ගේ තණ්ඩේ යන්න පුළුවන් තව කෙනෙකුට කියන්න ගියාම කයින් හරි වචන ටික ඉල්ල ගන්න වෙනවා. අභිධර්මයෙන් හරි අටුවාවෙන් හරි වචන ටික ඉල්ල ගන්න වෙනවා. එදාට එයාට ආයෙ ස්ටඩි කරන්න වෙනවා. නමුත් තියෙන්නේ තමන්ගේ පැත්තේ බල්ල පැත්තකට වෙන කතාවක් නම් ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඒව හැම දෙයකටම ආවස්තික වටිනාකමක් තියෙනවා. ප්‍රයෝජනයක් තියෙනවා. අපි දැනගන්න ඕනේ මේ කිසිම දෙයක් ඒ පසුබිමට සාපේක්ෂව පාවිච්චි කරන දන්නේ නැත්නම් ඉතින් ඒක අනා ගන්නවා තමයි කියන්නේ. එයාටින් බලනකොට පුත්තජනය හරීම විචිත්‍රයි. අනා ගන්න අනා ගන්න දිහා බලනකොට බත් නොකා ඉන්න පුළුවන් දිහා බලනකොට ලැබෙන හැම දෙම ගා ගන්න. අර පොඩියෝන් කක්ක කරලා ඇඟ පුරා ගා ගන්නවා වගේ. ඒ හුරතල් වයසේ. ඒක එහෙම තමයි. ඔය අභිධර්ම විතරක් නෙවෙයි ලෝකයි විශ්යන් සෑම දෙයක්ම සෑම දෙයක්ම දිහා බලනකොට හම්බෙච්ච හම්බෙච්ච හැම කෙනෙක්ම ගාගෙන තියෙනවා. එක එකක් නිවන් දැකලා නැහැ නේ ලෝක විශ්ය කරන එක එකක් නිවන් දැකන්නේ අනිවාර්යයෙන්ම ඒක අල්ලාගෙන ඒකෙන් කීයක් හරි කීයක් හරි හම්බ කරන්න යනවා. හම්බ වෙන්න වෙන්න වෙන්න නිවෙනින් ඈත් වෙනවා. ඒ කියන්නේ ශිල්පේ හරියන්න හරියන්න ඇදගෙන යනවා කැලේට. බුදුරජාණන් වහන්සේ මේකෙදිත් බොහොම ලස්සනට කරකොල කරකොල කරකොල බුදුරජාණන්සේ මේ ශිල්පීය දැනුම තියෙනවද සාරිපුත්ත මොග්ගල්ලාන කවදාකවත් නිග්‍රහ කරේ නැහැ. කිව්වා ඒගොල්ලන්ට තේරෙන තාලට අල්ලලා යාගේ ට්‍රක් එක බලලා ඒකෙන් නිදර්ශන දීලා කියනවා මේකම දන්නවනේ බෝධි රාජකුමාරට කිව්වේ වීණාව වයලා තියෙනද ඔව් කොහොමද වැඩි එහෙනම් එහෙම මෙහෙම කරපන් අබේ රාජකුමාරයා ආව වාහන වලට කැමති රත වාහන කරනවා රතයක් තියෙන ඔව් ඒකේ කොහොමද ආ එහෙනම් මේම සුසර කරපන් ඒ ඒ දෙයාගේ ට්‍රැක් එක දිගේ යරයි යනවා. ඒ නිසා මේ ලෝකේ කිසියම් දෙයක් නැහැ ලෝකෙට අදාළ නැති ඒවා තියෙනවා. ඒවට නිසි තැන තියෙනවා. එකක් හරි බුම්බලා ගන්න යන්න එපා. බුම්බපු ගමන් Taman පිබ්බෙනවා. ඒකට ඒ ඒ පැමිණෙනකන් ඉන්න. අපි කියන්නේ පැමිණි දුක් පැණි 10 නැත්නම් කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. එනිසා කිසියම් දැනුමකට නිග්‍රහ කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඒක දන්නවයි කියලා හිතන අනාගෙන ඉන්නකොට ඉතින් අපිට නොමිලේ විහිළුව සැපේනවා. ජනතාවට විහිළු සැපයන්නවා. ඉතින් අපි ඒකෙන් hina ආයලා පැත්තකට යන නිසා අඟවන්න යන්නත් එපයි මනසට. උඹ මේ මොනර වැඩි පුරුණටනකොට පස්සේ එළියේනේ. ඔග්ගිල පොඩ්ඩක් පිටිපස්සෙන් බලනකොට තේනවා වැඩි වැඩියෙන් පිල් එලහස දඟලන දඟලන දඟලන අලිම අජුවයි. අර පිල් ටිකෙන් පැස වැහිලා තියෙනකොට නම්බුවක් තියෙනවා. වැඩි පිල් විදන්න යනකොට එක පුලිය කියලා අපි කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔහුගේ ධර්මදේශනයේදී කිව්ව දෙයක් මට පැහැදිලි කරගන්න ඕන හැමදෙරුනේ ඔබ වහන්සේ කිව්ව පස්ස යන චෛතසිකයක් කියලා මට ඒක තේරෙන්නේ නැහැ නාම ධර්මයක්. නාම ධර්මයක්. චිත්තචෛසික කියලා දෙකට කඩනවා. හරි. විඥානය කියන්නේ හිත අනිත ඔක්කොම චෛසික. ස්වාමීන් වහන්සේ සතිය කටගන්නේ පස්වේට පසු කියලා ඔබ වහන්සේ. ඈ? සතිය හටගන්නේ පස්වේට පසු නිසා. ඒ කියන්නේ සතිය කියලා කියන්නේ මෙව දිහා බලන මොකක්ද කියන්නේ? නිරීක්ෂකෙක් නම් අපිට නක්ෂත්‍රකාරය කියන්නේ සතිය. සතිය නක්ෂත්‍රකාරයාට බෑනේ බබා හම්බෙන්නේ ඉස්සල නැකත් හදන්න. දැන් බබා හම්බෙන වෙලාවනේ නැකත ගන්නෙ. සතිය තමයි බබා හම්බෙන වෙලාව. ඉතින් එහාට ගිහිල්ලා බඩේ ඉන්න බබාට නැකත් හදන්න නක්ෂත්‍රකාරයෙකුට බෑ. සතියෙන් පස්සේ තමයි ප්‍රසූතිය සිද්ධ වෙන්නේ. සතියට ප්‍රසූතිය ඊට පස්සෙන් වේදනාව සිද්ධ වෙන්නේ ඕන දෙයක් බලන්න පුළුවන්. නමුත් සතියෙන් එහාට යන්න බෑ යාට. නැකත් කාර්යයට බඩේ ඉන බබාලට කේන්දර හදන්න බෑ. ප්‍රසූත වෙන වෙලාව අවශ්‍යයි. ඒක තමයි කේන්දරේ හැදෙන්නේ. ප්‍රසූත වෙන වේදාව තමයි තින්න සංගති පස්සෝ තුන එකතු වෙන වේලාව තමයි ස්පර්ශ කියලා කියන්නේ. ඉතින් එහාට සතියට රීච් කරන්න බෑ. මම කියන්න හැදුවේ ඕක නෙවෙයි. සෝරි. කියන්න හැදුවේ මම මේ වෙලාවේ මගේ අදහස තිබුණේ සත්‍ය කියන්නේ චෛසිකයක් වුණාට ඒ සති චෛතසිකයේ ඇතුළත රූප ධර්ම නාම ධර්ම දෙකේම නියෝජන දෙකක් තියෙනවා. රූපකයෙහි අදිවචන සම්පස්සේ සහ නාමකයෙහි පටික සම්පස්සේ කියලා ඒක මහා නිදාන සූත්‍රයේදී පෙන්නනවා. ඒක පෙන්නලා සර්වචන්සි පෙන්නනවා සතියක් වළංගු වෙන්න. එහෙම නැත්නම් සති යෝජනාව ස්ථිර වෙන්න මේ දෙන්නගෙම යෝජනා ස්ථිරත්වය ඕනේ. රූපකය පිළිබඳ අදිවචනේ පහළ වුණේ නැත්නම් සතිය වළංගු නැහැ. නාමකය පිළිබඳව පටිගේ පහළ වුණේ නැත්නම් වළංගු නැහැ. ඒ කියන්නේ හුස්ම ගත්තට ඒක අඟවන්න කියන්න දැනෙන්න ලකුණක් නැත්නම් හුස්ම ගත්ත බවක් දැනෙන්නේ නැහැ. කාට හරි කියන්න මට දැනුණා කියන්න ආකාරයක් හෝ ලිංගයක් හෝ උපන මේ මේ උද්දේශයක් හෝ නැත්තම් අපි අපේ හිත කියන හුස්ම නැහැ කියලා. ඒක ඒක අඳුරගන්න උපමානයක් නැති කියලා කියන හුස්ම නැහැ කියලා තමයි අපේ හිත කියන්නේ. ඒ තරම් අපේ හිත මායාවක් කරනවා. හුස්ම නැත්තම් මැරෙන්න eBay වෙලාවයි. කොච්චර බැලුවත් පේන්නේ නැහැ. මොකද දණ්ඩ ලකුණක් නැහැ. නිමිත්තක් නැහැ. ಉದ್ದೇಶයක් නෑ. එතකොට ඒව නැති වෙන පමණින් හුස්ම නෑ කියලා කියනවා. ඒ වගේම අපි මෙනෙහි කරන්න හදනවා කියලා හිතමු. ආස්වාස ප්‍රස්වාස ආස්වාස යම් වෙලාවක හුස්ම නොදෙනී කියලා පස්සේ මෙනෙහි මොන තරම් කරොත් මෙනෙහි කරන්න බෑ. රූප ධර්ම වෙන්නේ නෑ. අඳුරන්න බෑ. එතකොට අපි කොච්චර කිව්වත් මෙනෙහි කරුවට එල්ලෙන්නේ නෑ. ඒක කොක්කේ එල්ලෙන්නේ නෑ. ඉතින් බුදුරජාණන් කියනවා මේ දෙක එකතු වෙලා රූපකය පිළිබඳ අධිවචන සම්පස්සයත් නාමකය පිළිබඳ පටික සම්පස්සයත් කියන මේ දෙක මේ පස්සේ කියන চৈতසික ඇතුළෙම රූප නියෝජනයක් සහ නාම නියෝජනයක් දෙක එකතු වෙන තැන මේ. සලායතනෙ කියලා කියන්නේ බාහිර ලෝකය සහ අභ්‍යන්තර ලෝකය අතර sannivedana වෙන තැන. එහෙම නැත්නම් සංවේදී තැන. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රසාද රූපේ කියලා. ඒක සාමාන්‍යයෙන් පිටලා තියෙන්නේ අපිච්චර්මේ. ප්‍රසාද රූප පිටලා තියෙන අපිච්චර්මේ ඉතින් ඒව තුළ තමයි මේ ලෝකයේත් එක්ක මේ පිළිඹු වැඩෙන්න පුළුවන් ඒකේ තමයි. ඊට පස්සේ තමයි ස්නායු වලට ඒව සම්බන්ධ වෙන්නේ. ඒවට සම්බන්ධ වෙන්නේ නැති දේවල් බුදුහාම කියන ගණන් ගන්න එපා. මේ වෙලාවේ ඒ ඉඳුරන් කුප්පන් නැති දේවල් අපිට අදාළ නැහැ වන්නේ. ඒකෙන් දුකක් දෙන්නෙත් නැහැ, සංසාරයක් ඇති කරන්නෙත් නැහැ, නිවන් දකින්නත් බෑ. නිවන් දකින්නේ මේ වෙලාවේ කිපෙන දේ විතරයි. මොකද ස්වාමීන් වහන්සේ මාසි ක්‍රමය අනුව මේ අනුසය කෙලෙස් වල මුලටම බලාගෙන යන විදියටද කරන්නේ නැත්නම් පංචස්කන්ධයට ඒකට හිත යොමු කරලා ඒක පාලනය කරගෙන ක්‍රමක්‍රමයෙන් සලායතන පාලනය කරලා අර සායනාදී කිව්ව විදියට සලායතන අක්‍රිය කරන ස්ථානෙට ගන්න දේ මහාසි ක්‍රමයේ ටිකක් වෙනස් නේ සායනාදී මම දන්න තරමට නෑ ඒතර මේ මහාසි ක්‍රමයට ගත්තත් කොයි එකේ කෙරුවත් මේ සලායත නිරෝධය එහෙම නැත්නම් පස්ස නිරෝධය ඒවා ඔක්කොම සිද්ධ වෙන එක විදිහට එකයි මේකෙදී අපි දැනගන්න තියෙන්නේ වීතික්කම කෙලස් කියන එක දැඩි ග්‍රහණයෙන් සිල් රැකලා දත්ත පාගෙන රකින්න ඕන දෙයක්. කියන්නේ කල යුත්තක් තියෙනවා වීතික්‍රම මේකේ නැත්තම් ගුටි කන්න වෙනවා නැත්තම් හිරේ යන්න වෙනවා ඒක නිසා ඒකෙදී ප්‍රතිසත කරගන්න ඕනේ ඊගාවට පරිඋත්ථාන කෙලස් කියනකොට බුදුරජාණන්සේ එක තැනක නම් කියනවා දිවෙන් දිව උඩුතලට තද කරන කිහිල්ලෙන් දාඩිය දාගෙන දතින් දත හපාගෙන මම කාමච්ඡන්ද පිළිබඳ වැඩ කරයි කියලා. නමුත් අනුසය කෙලෙස් වල එහෙම කලියුත්තක් නැහැ දකින්නකොටම ගෙවිලා යනවා. අනුසය කෙලෙස් වල තියෙන්නේ මේක දකින්න එක පමණයි. මෙයා තමයි මේකේ වැඩකාරයා කියලා අඳුර ගන්න පමණින්ම වාෂ්පීකරණ වෙලා යනවා. නිසා කෙලෙස් දැකීම දක දක්වන එක විතරයි කරන්නේ. දක්වන පමණින්ම අයින් වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා අපි කරන්නේ අර විචිකම කෙලෙස් අයින් කරලා පරිඋත් ทาน කෙලෙස් අයින් කරලා චිත්‍රය දිහා බලන්නේ. දැන් කොහෙන් හරි බතු වෙන්න එපා ඉන්න එක නම් දකින්නකොටම දැකීමෙන්ම හරියට මේ පෙන බබුළු තියෙන සබම් පෙන බබුළු අල්ලන්න යනකොට අන්තිල තියෙනකොට පුපුරනනේ ඒක. ඒක වෙන්න ප්‍රයත්න කරන්න ඕනේ. ඒක අල්ලන්න හදනකොටම අල්ලන්න හුවෙන්නේ නැහැ පුපුරනවා. ඒක තමයි අනුසය කෙලෙස් දකින්න පමණින්ම නැති නිසා ඒක නැති කිරීම සඳහා කළ යුතු ප්‍රයත්නයක් නැහැ. නමුත් <clears throat> පරිඋත් ทาน වීතික්‍රම කෙලෙස් ප්‍රයත්නක් තියෙනවා. ඒක <clears throat> කායික වීර්යයෙන් කළ යුතු දෙයක්. <clears throat> චිත්ත වීර්යය යොදන්න ඕන. අනුසය කෙලෙස් වල තියෙන මූණ දෙන එක විතරයි. ඒකට මූණ දෙන්න විශාල වීරත්වයක් ඕනේ. වීරත්වයෙන් මූණ දීපු ගමන් යාට ඉන්න බැරුව යනවා. ඒක නිසා ඒ සඳහා කළ යුතු විශේෂ වැඩපිළිවෙළවල් නැහැ. ඒවට නිසින්ින්ද එන්න ඇරලා බලන ඉන්න එකයි කරන්නේ. අනුසය කෙලෙස් වලට එන්න ඇරලා නොසලී බලා සිටීමෙන් ඒක ගෙවිලා යනවා. කියන්නේ මහසි ක්‍රමයෙන් කියන්නේ ඒක එන්න ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාරයේ සංකාර මොහොතේදී මේක එන එන බව පේනවනේ සංඥාට. ඒ මොහොතේදී ඒක ඒක මෙනෙහි කෙරුවොත් එතනින් ඒක ක්‍රමක්‍රමයෙන් කාලයක් යනකොට අර සංකාරය ඇති වෙන්නේ නැති මේ මහත්ක්‍රමයේ මන්දන් තරමට ඒක. මහසි තුමා කිව්වද මේක මේ මේකේ මුලටම අර අනුසය කෙලෙස් මුලටම බලාගෙන යන්න කියලා. නෑ වීතිකම කෙලෙස් අයින් කරනකොට අනුසය කෙලෙස් වල රංගනේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අරකේ තියෙන බරපතල දේවල් අයින් කරුවාට පස්සේ අනුශය කෙලෙස් එනකොට දැන් අපි ආස්වාද ප්‍රසවාස දෙක මේ ආස්වාද ප්‍රසවාසයේ බණවර බුදුරජාණන් කියන්නේ හීන ප්‍රණීත කියලා දෙකක් බලන්නයි කියලා. ආස්වාසේ මන බොහොම මනාපයි ප්‍රියයි බොහොම හොඳයි අනේ හොඳයි කියලා බලන වෙලාවක් එනවා. තව වෙලාවක් එනවා තියෙනවා තමයි ඉතින් ඕක බලලා කාටද හරියි ඔච්චින් තියෙනවා තමයි කියලා ඒක දිහා බලන්නෙම අර එපා වායට හොදි බෙදන්නා වගේ බැලීමකුත් තියෙනවා. ඉතින් එතනදී තියෙන හීන ප්‍රනීත භාවය කියලා කියන්නේ ආනාපානය ගතියක් නෙවෙයි යට තියෙන අනුසයක් නෙපෙන්නන්න හදන්නේ ඔය. ආනාපානයේ කොලසකට රූප ගැන කතා කරන්නේ. නමුත් ඒකෙදී ප්‍රිය අප්‍රිය භාව දෙකක් කතා කරනවා කියලා කියන්නේ යටින් තියෙන අපි කලින්ම ගත්ත විනිශ්චයකට අනුව අනුසය වැඩ කරනවා. ඒ වගේම වෙන මොන නාම ධර්මයක් කොයි එකක් ගත්තත් ඒක පිළිබඳව මූණත වටිනාකමේ තියෙන රස නිරස භාවයේ කෝක වෙතත් ඒක පිළිබඳව අපි දැනගෙන ඒකට නොසලී ඉඳ පටන් ගත්තාම යටිපහුව වෙලා තියෙන එහෙම නැත්නම් යටින් වැඩ කරන අනුසය පේන්න පටන් ගන්නවා. ඒක හරි අමාරුයි දැනගන්න ඉතින් ගියාට පස්සේ මේක ඇත්තටම වීතික්කම මට්ටමේද තියෙන අනුසය මට්ටමේද තියෙන කියලා. වීතික්කම අයින් වුණාට පස්සේ අනුසය නිකන් වීතික්කම වගේ ඝන බහල වෙලා පේනවා. එතකොට යෝගාවචරයට හරි ලේසි අල්ලන්න ලේසි ඒක. ඒක නිසා අල්ලන්න හදනකොටම පුපුරන්න පටන් ගන්නවා. අත තියෙනකොටම පුපුරන පටන්. ඒකට අපිට පේන්නේ අපේ අතට නිකන් ලේසර් බීම් එකක් තියෙනවා. මෙහෙම අත තිබ්බ ගමන් එයා විනාශ වෙනවා. අර ඔය ස්පයිඩර්මෑන් අනම්මනම් ඔය දෙල්ලන් තියෙන්නේ. මම මෙහෙම බලනකොට අත දික් කරනට යනවා වගේ. ඉතින් එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ මම නෙවෙයි වැඩ කරන ධර්මතාවයක් වැඩ කරනවා. මට තියෙන්නේ හරියටම බල රේඛාව සකස් කළ දෙන එක විතරයි. ඒකට සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. බල රේඛාව ඇදකුද වුණොත් යන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ ඒක හරියට හරි ගස්සලා එල්ල කරලා දෙන එක තමයි සතියෙන් කරන්නේ ඒ එකලස් කර දීම තමයි. ස්වාමීන් වහන්සේම කිව්වා අනුසය කෙලෙස් මුල බලන්න සාමාන්‍ය සෑහෙන අමාරු කාර්යයක් කියලා. මොකද මේක කරන්න බෑ කියලා. මට මේ මහසි ක්‍රමයෙන් මට බහැදුන්නේ මේ මහසි ස්වාමීන් වහන්සේ ඒ ක්‍රමය ජනප්‍රිය වුණේ ඒ අර අර අමාරු දේ ඒ විදිහට යොමු නොකර මේ මේ පංචස්කන්ධයෙන්ම ස්වාමීන් වහන්සේ දැන් කියන විදිහට ඒ අනුසය මතුවෙනවා. ඒ මොහොතන මතුවෙනවා. ඒකෙන් එළෙම නියුට්‍රලයිස් කරනවා. සතිය තියෙනවා. අපි මෙහෙම කියමු. අනුසය කෙලෙස් වල මුල බලන්න අමාරු කියන එක නෙමෙයි කියන්න තියෙන්නේ. ඕනම සංසිද්ධියක මුල බලන්න අමාරුයි. මුල බලන්න ගියොත් අනුසය ප්‍රකට වෙනවා ස්වභාවයෙන්. මොනම සංසිද්ධියකවත් මුල බලන්න අපි කැමති නැහැ. බලන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් අපේ කම්බිනවා පෙන්වන්නේ නැහැ. වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. වෙස් බඳලා නටනවා විතරයි පෙන්වන්නේ. නාටකෙම සෙල්ලම් කැල්ල තියෙන්නේ තිරේ පිටිපස්සේ ඒක බහලා තමයි ගෙනියන්නේ ගේම. ඒ ලෝකේ ස්වභාවය ඇති බුදුහාමර කියනවා රෙද්ද උසලා බලපන්. ඒක ටිකක් රැඩිකල්. මේ එන එනකන් ඉන්න එපා. ඔය පෙන්වන්න හදන්නේ මව පොදයක්. එන හැටි බලපන්. එන හැටි බලන්න ගියාම අර සමාජ තියෙන සම්ප්‍රදාය පොඩ්ඩක් අපි ඒ සදාචාර මට්ටමෙන් ඇතුළට ගිහිල්ලා බලනවා. අපි මම කියන්නේ මේ සාමාන්‍ය සිද්ධි බලනකොට. ඒ වගේ තමයි අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන එක ත්‍රෙෂෝල්ඩ් එකක් තියෙනවා. ඒක එක තැනකින් එහාට විතර අපිට සංවේදනය තේරෙන්නේ. අපි දැන් පුරුදු කරලා තියෙන ගොරෝසු ඉන්ද්‍රියන්ගේ. ඒක කියන ඒ තේරෙන මට්ටමට එනකොට සම්පූර්ණ ඇහැ ගහලා ටෝච් එක ගහලා මේකෙන් යට පොත්ත මේක එන්ට ඉස්සර වෙලා බලන්නම් තියුණු ඉන්ද්‍රියන් තියුණු කරලා සියුම් කරලා ඒකටම බලන් හිටියොත් කුසලතාවයක් දිනු වෙනවා. එතකොට පේන්නේ ගොඩක් කරලා වීතික්‍රම කෙලස් නෙවෙයි පරිඋත් ทาน කෙලස් පරිඋත් ทาน පටන් ගන්නනේ තියෙන්නේ. අනුසය හරියට තමයි ඉබේම ඇසරෙන්නේ. ඒක අනුසය බලන්න මුල බලන්න අමාරුයි කියන එක නෙමෙයි අපිට කියන්න තියෙන්නේ මොනම සංසිද්ධියක වුණත් මුල වසංගලා තියෙන්නේ. දුඥාච කියන ඉන්සයික දැනගෙන පෙන්වන්න නැති බව හැබෑව මු ප්‍රයෝගශීලී වයන් නිතර නිතර ඕක බල බල ඒක. ඒක එන්නකොටම එතන එළඹ වාසය කෙරුවොත් හිමීට හිමීට හිමීට හිමීට නොදක්ක පැත්තට යනකොට පිරිච්ච ගතිය එනවා. දෙකක් දකින්න අපි. අන්ත දෙක දකින්න. ඒක උදාහරණ කියනවා අනිවාර්යයෙන් මෙහිට තුන්වෙනි එක දකින්නවා එහෙම නැත්නම් මැද ප්‍රතිපදාව දකින්නවා ඒක තමයි මේ හටගෙන ගොරෝසු වෙච්ච දේ ගෙවිලා යන පැත්ත යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කොණ්ඩඤ්ඤ සෝනාචි මතක් කරුවේ ඒකයි ස්වාමීන් වහන්සේ යමක් හටගන්නා සුළු බව සමුදේ දැක්කම ඒ සියල්ලම නිරුද්ධ වෙනවා තියෙන්නේ හටගත්ත දේවල් බලන මේ මෝඩ ලෝකේ අවිද්‍යා ලෝකයේ ඝන බහල ලෝකයේ එතන ඉඳලා ඩිකන්ස්ට්‍රක්ෂන් එකක් කරන්න ඕනේ මුලට මුලට මුලට මුලට යනකොට. එතකොට ඔය කෙලෙස් වල තියෙන ඔය ඝන බහලේ එතකොටම ගිහිල්ලා සියුම් කොටස් තමයි පේන්න පටන් ගන්න. ඒව හරිම ෂටයි. ඒව හරි මායාවී. ඒව හරිම මේ වංචනිකයි. ඒ නිසා අපිට තේරෙන්නේ අපි ඉස්සරහට යනවද පස්සට යනවද කියලා. හැබැයි නොගිය ගමනක් යන බව නම් තේරෙනවා. කවදාකවත් නොගිය ගමනක් යන බව තේරෙනවා. ඒකට විශාල සද්ධාාවක් ඕනේ, විශාල වීරත්වයක් අවශ්‍යයි, විශාල රැඩිකල් ගතියක් ඕනේ, විශාල විප්ලවීය හිතුවක්කාර ගතියක්. හිතුවක්කාර කියන වචනේ ගැළපෙන එකක් නෑ ඕගොල්ලෝ මට බනි. නමුත් ඒකක් ඕන කියලා මම කියනවා. ආනාපානසතිය වඩන අවස්ථාවේදී පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගැනීමත් නතර වෙලා උස්මත් සංසිඳුණට පස්සේ හිත පවතිනවා අරමුණු ගැනීම වලින් දුරස්ත වගේ තියෙන. ඒ සමාන වෙනවලට සිතිවිලි ඇති වෙනවා නම් දැන් ඒක මෙනෙහි කරන්න බෑනේ ස්වාමීන් වහන්සේලා. ඒකට කරන්නත් උන්නේ ඔය ඒක ගණන් ගන්න නතුව මගේ නෙමෙයි වගේ. ඒකත් ඇතිලා ඔහොම යන්න දෙලා දෙන එකද? ඔය ඒක ගැන කියනකොට බුද්ධ සාම්ද්‍රෝ කියලා තිබුණා. මේ සිද්ධියට වෙන්න ඇති ඒ ස්වාමීන් වහන්සේ කියලා තිබුණා චිත්‍රපටයක් බලනකොට අපිට පෙන්නනවා ගිනි කන්දක්. පුපුරනවා, ලාවා වැగిරෙනවා ඕගාලා. අපි කට අරගෙන බලන්නේ හිටියට කවදාකවත් තිරේ පිච්චෙනවා දැකලා තියෙනවද කියලා. ගිනි ගඳු කොච්චර ගැලුවත් තිරේට මොකක්වත් වෙන්නේ නැහැ. දිය ඇල්ලවල් දෝරේ ගැලුවට තිරේ පෙකෙන්නේත් නැහැ. හැබැයි එකම හිතවිල්ලකින්වත් හිතට මොනවත් වෙන්නේ නැහැ. ඒවා නිකන් අර තිරේ වැටිලා පෙන්නනේ ඒ වෙලාවට මතු කරලා පෙන්නන පිළිබිඹුව විතරයි. ඒ පිළිබිඹුව අවබෝධ කර මේක ගිනි කන්දක් කිව්වොත් තමයි ඇතුලේ රත් වෙන්න පටන් ගන්න. මේක මේ මායාවක්. මේක මේ මිරිඟුවක්. මේක මේ ලීලාවක්. මේක නාටකමක් කියන බැලුමෙන් බැලුවොත් මේ හිතවිල්ල හා උඹේ එන නටන නාටකම 18 දන්නේ මම දන්නවා උඹ නටපන් කියලා දුන්නොත් හිතවිල්ල නිකම්ම නිකන් නිලීන වෙලා යනවා මිසක හිතවිල්ලට ඇවිල්ලා අපිට පෙරපොම්බන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ හිතවිලි නෙවෙයි වේදනා නෙවෙයි මොනව ආවත් ඒක බොහොම වචනෙම බුදුහාමුදුරෝ දේශනා කළා කියනවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි බලන්න කියලා. නැත්නම් විවේක නිස්සන විරාග නිස්සන නිරෝධ නිස්සන පටිච්චසර් ගන්න පස්සේ බොහොම විවේකීව බලන්න ඇඟට ගන්න එපා. එහෙම නැත්නම් කියනවා අත්තම්මේතාවය කියලා. මේක මම කියාගන්න එක තමයි තම්මේතාවය කියන්නේ. අතම්මේතාවය කියලා කියන්නේ මේක මම නෙවෙයි. ඒක අටුවාචාරින් වහන්සේ ඉලියලා තියෙනවා මේ සුරුපි අඹුවක් බැඳගෙන විවාහ වෙලා ඉන්න මිනිස්සෙක් දක්නවා ඒ අඹුව නිතරම පරපුරුෂයන් ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ මේ මනුස්සයාට හරියට තරහ යනවා. තරහම කියන්නේ නීචයි නීචයි මේ මනුස්සයාට කිව්වට අහන්නෙත් නැහැ. ඒකේ මනුස්සයාගේ ගතිය. ඊට පස්සේ මේ මනුස්සයා කරන්නේ දෙන්නත් ඒක අතලා දික්කසා දෙනවා. ඊට දික්කසාද උනාට පස්සේ පරිපුරුෂෙක් ඉන්නවා දැක්කහම ඉදියට නැහැ. දෙකනේ නේ 10 දෙනෙක් එක ඉරියත් මම දන්නවනේ උඹේ හැදි. එයාගේ මන අපිට ඉඩ දුන්න ඉවරයි. ඒ වගේ මේ හිතේ යම් ප්‍රමාණයකට යනකම් කෙලෙස් වෙන මට්ටම කැපුවට පස්සේ ওই සාමාන්‍යයෙන් මේ පාළුගේ වළම් බින්දින හිතවිලි જાතියක් තියෙනවා. මේ කවුරුත් නැති තැන යන නිකන් ওই දඟලනවා. ගණන් ගන්න එපා මම කියන්නත් එපා මගේ කියන්නත් එපා. හැබැයි අර මුලින් මුලින් එන කෙලෙස් සහිත හිතවිලට මම මාගේ නෙවෙයි කියලා හරියන්නේ නැහැ. ඔතෙන් යනකම් කෙලෙස් ඇල්මරන්න ඕන. විෂ මරන්න ඕන. විෂ මරලා කියනවා උඹට ඇති වෙන්න නටපන්. නටන්න නටන්න වෙන්නේ එහෙම්පත් වෙන එක තමයි. ඉතින් එතකොට ඒ එතකොට ඇත්තටම අර කියන විදිහට පරිඋත්ථාන කෙලෙස් වීචිකම කෙලෙස් <clears throat> පිළිබඳ අපිට තැන පරිචයක් ඇවිල්ලා අනුසේ වශයෙන් ඇවිල්ලා ඕගොල්ලෝ සෙල්ලම් කරලා යනවා. අපි දන්නවා සෙල්ලම් කරාට ඕගොල්ලන්ට තිරයට තට්ටු කරන්න බෑ. ඒ තිරේ මොකක්වත් වෙන්නේ නෑ. ඔය ප්‍රේම ජවනිකාවක් තිබ්බත් මරණාසන්න දෙයක් වුණත්, ශෝකාන්තයක් වුණත්, දුක්ඛාන්ත වුණත් තිරේ තිරේම තමයි. එනිසා කෙලෙ හිතට මොනවත් වෙන්නේ නැහැ. ඒව නිකන් හිතේ වටන පිළිඹු විතරයි කියලා බලන් පටන් අරගත්තට පස්සේ පේනවා අපි මේක දන්නේ නැත්නම් කොච්චර මේවා ගැන තැවෙනවද? කොච්චර මේවා ගැන සැලෙනවද? කොච්චර මේවා ගැන අපි චරිත සාහිතික දී ගන්නවද? කොච්චරක් අපි අයියෝ මගේ හිත වගේ කියලා අපි සැලෙනවද? මොකද මේක හීනයක් බව දන්නවා. මේක මායාවක් බව දන්නවා. මේක නිකන් ගිනාපු ආරයට අනේකක් කියලා දන්නවනම් මම හිතනවා ඒක හරීම ලස්සන මගේ වචනෙන් කියනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ටෙලිග්‍රෑම් එකක් බලා ඉන්නා වගේ තමයි පේන්නේ. තමන්මයි නළුවා. තමන්මයි අංග සංස්කරණය කරන්නේ. තමන්මයි ඩබල් ඇක්ෂන් ට්‍රිපල් ඇක්ෂන් දාන්නේ. තමන්මයි නිරීක්ෂණය කරන්නේ. එදිරිට වෙනවා මේ කවුරු කවුරුත් විසින් එකම එකම වේදිකාවේ තමයි මේ ෂේක් හෑන්ඩ් කරගත්තේ නැතුවට විකාරය කරන්නේ. මේගොල්ලෝ හිතා ඉන්නවා මේගොල්ලෝ මේ ඇත්ත කරන්නේ කියලා. තමන් දන්නා මේක මේ මට මේ වෙලාවේ හැටියට තියෙන භූමිකාව මෙච්චරයි. ඒක මම රඟපාන ඊගාට තව භූමිකාවට යනවා කැරක් කැරක යන එකයි තියෙන්නේ. සත්‍යවිතුන්වන්සේ මේ ආනාපාන සති භාවනා පටන් ගත්ත යෝගී භාවනා යෝගී ඒක ධාතු කර්මස්ථානකට වීම නිසා එයා කෙලින්ම දිගට විපස්සනාවේ යනවා. ඒ පුද්ගලයා ඒ තුලින් කෙලින්ම අවසානයේ දක්වා නිර්වාණය ඒ සාක්ෂාත් කිරීම දක්වා යන්න පුළුවන් න ะ එහෙම නැතුව අමෝරාවෙන් ආපහු අර සමත භාවනාවත් කළ යුතුම වෙනවා. දැන් ධාතු මන කර්මස්ථානයක් තියෙනවා නම් එයාට ධම්ම භාවනා දිගින් දිගට යනවනේ. ඉතින් ඒක කරන්න තියෙන්නේ මේක දැන් මේ තියෙන්නේ ධාතු වල මැද භාවයේ හටගෙන යඩ නාඩගමක් තියෙන. බලන්න දෙනවා ඉවර වෙනකම් බලන එකයි තියෙන්නේ. සමන්ගන්නේ මේ පුද්ගලයා යම් අවස්ථාවක අනිවාර්යයෙන්ම සමතේ කළ යුද්ද සමතේ වැඩෙන්නේ නැද්ද? සමතේ කියන්නේ අවශ්‍ය සමාධිය. සමාධිය. ඔය සමාධිය නැත්තම් ධාතු මනසකට යන්න බෑනේ නැත්තම් පේන්නේ අපි සම්මුතියනේ. සම්මුතිය පිටකට ධාතු මනසකට එන්නේ යම් සමාධියක් නිසා. බුදුරජාණන් දේශනා කරලා තියෙන සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. හිත සමාධි වුණාට පස්සේ තමයි ධාතු මනසකට යන්නේ. නැත්තම් පේන්නේ කනවා බොනවා යනවා එනවා කියන සම්මුතියනේ. සම්මුති පිටකන ධාතුමනසිකාට යනවා කියන්නේ සෑහෙන සමාධියක් ඇතුව වෙන වැඩක්. ඒකට අය මේ එතෙන්ද යනකොට ලියන්න තියෙන මල්ල අය ඔබලා බලන්න දෙයක් නැත්තේ නෑ. තියෙන්නේ ධාතුමනසිකාරෙ දිගේම ගෙනියන එකයි. ඊට පස්සේ අතරමැග වාහනේ නතර කරලා බැටරි charge කරන්න ඕන නෑ. දුවන යන්ත්‍රයෙන් බැටරිය charge වෙනවා. යනකොට යනකොටම බැටරිය charge වෙනවා. සත්‍ය සමාධිය. සත්‍ය සමාධිය කියන වචන දෙක ගත්තොත් එහෙම උදේ දැන් අපිට ගති ලක්ෂණ හැටියට දැනන්නේ කොහොම සමාන ස්වභාවයක් නේද? දැන් මොකක්ද කියන විශේෂත්වය අපිට දැනගන්න සතිය සතිය කියන්නේ ඇතුළට கிඳා බහින ගතිය සමාධිය කියලා කියන්නේ ඇතුළත අනිකුත් චෛසික ඔක්කොම ගොනු කරලා කීකරු කරගන්න ගතිය. සමා සබාවක් සමතේකටපත් කරනවා කියලා කියන්නේ. සභාව සමතේපත් කියන්නේ දන්නවා එක එකන එක එකන කතා කරන සභාපතිතුමා කියන ඔහොම ගියොත් මේක ඉවරක් කරන්න බෑ. මේ ඡන්දයක් තියලා හරි කවන්න පොදු ජනමතෙන් හරි මේක පාස් කරන්න. දෑති කතා කර ඇති. ඊට පස්සේ ආ සමතේ කරපද. ආ ඒක ඉවරයි. එනත ඊගා මාතුකාට යන්න බෑනේ. සමතේ කරනවා කියලා කියන්නේ අර චිත්තසයිසික 52ම එක දිහාවට යොමු කරනවා කියන්නේ. සමතෙන් කරන්නේ. සතිය කියලා කියන්නේ අහුවෙච්ච දෙයට ගිදා බහින්නේ. අපි එළඹ සිටිනවා එළඹ සිටින්නේ කාගෙන යනවා දැන් කෘත්‍ය දෙකක් කරන්නේ. චෛතසික දෙකක්. හැබැයි සතිය තමයි සමාධියට ආසන්න කාරණා වෙන්නේ. සතිය නිසායි සමාධිය ඇති වෙන්නේ. සති නිසා සති නිසා සමාධියට සමාධිය නිසා සතියක් ඇති කරන්න හැබැයි. හොඳ සමාධිගත වුණාට පස්සේ යා තිබුණු සතියට වැඩිය ගැඹුරු සතියකට යන්න සමාජයේම පරිසරය සකස් කරලා දෙනවා. මේ එකිනෙකාට එකිනෙකාට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. ස්වාමීන් වහන්සේ ආන්දිතේ අර මේ මේ මහත්මයා කතා කරපු මේ මහසි භාවනා ක්‍රමය බුද්ධ කාලයේ බුදුන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ පැවති ක්‍රමයක්ද උන්වහන්සේ ඒක අනුමත කරපු ක්‍රමයක්ද කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඇත්තටම ඔය වචනේ ගන්න ඕනේ අපි කර්මස්ථාන කියන එකෙන්. කර්මස්ථාන වගයක් ඔය බුද්ධක සටුවචාරින් වහන්සේ කාලේට එනකොට තේරවාද කර්මස්ථාන සහ අපිට අදාළ නැති කර්මස්ථාන කියලා දෙකට කැඩුවා. ඒකෙදී සමසතරිස් කර්මස්ථාන කියලා තේරවාදයට අදාළ කර්මස්ථාන 40ක් අපිට පෙළ ගැස්සුවා. ඒ 40ම සමත කර්මස්ථාන. විපස්සනාට කර්මස්ථාන කියලා එකක් නැහැ. කොයි එකත් ගන්න පුළුවන්. විපස්සනා කර්මස්ථාන කියලා කියන්නේ නාගසමාල හමුදුර දැක්කේ බීමත්ත තූර්ය වාදන නඳුන නටන නාටිකංගනාවක් දැකලා තමයි නිවන් දැක්කේ. කේමාව දැක්කේ පත් කරු පහන නිවිල යන එකට. එක එකන එක එක දැන විපස්සනා සඳහා කර්මස්ථාන කියලා එකක් නැහැ. විපස්සනා ඕන දෙයක් කර්මස්ථානයි. සමතෙට තියෙනවා හරියටම ස්ටෑන්ඩඩ් 40ක්. ඒක විමුක්ති මාර්ගය සහ විසුද්ධි මාර්ගය කියන පොත් දෙක ගන්නකොට පැහැදිලි. විමුක්ති මාර්ගයේත් ඔක තිබිලා තියෙනවා ඒ ඔක්කොම ඒවා මහායාන පැත්තට ගිහිල්ලා තියෙනවා. විසුද්ධි මාර්ගය කියලා දැන් මේක රාමු කරන්න එපායි දැන් අපි. මේක කපලා කොටලා හදනවා. හැදුවක කෙටුවේ ඔය අටුවාචාරින් වහන්සේලා අපේ බුද්ධ කෝසාචාර්යන්ට උන්වහන්සේ 40ක් අඳුරලා දීලා තියෙනවා. ඒ 40න් සමතේ තමයි කරන්නේ. විපස්සනා සඳහා ලෝණම අත්දැකිය හැකි දෙයක් අරමුණු කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මේ රූපය දකිනකොට දැන් ඒ දකින රූපය මේ ඇසත් ඇසේ ප්‍රසාදයට ආලෝකයට ගෝචර රූප වස්තුවත් මානසිකාරයක් කියන මේ හේතු නිසා ඒ දකින රූපය මානසිකාරයට යනකොට මේ දකින ඇසෙන් දකපු රූපය නෙමෙයි නේද හමු වෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට එතනදී ඒ සිදුවෙන ක්‍රියාදාම පොඩක් මට පැහැදිලි කර දෙන්න පුළුවන්. නෑ ඒක හරියම සංකීර්ණයි පළවෙනි වතාවට වර්ණ රූපය ඇවිල්ලා වැදුනට පස්සේ අපේ හිත තේරුම් අර ගන්නවා කණෙන් එන ශබ්ද වලට වැඩිය නාසයෙන් දිවෙන් කනවල ඇහෙන් එන එක දැන් විචිත්‍රයි. ඇහෙන් එන එක බොහොම චිත්තාකර්ෂණීයයි කියනකොට අපි විනිශ්චය කරගන්නවා එහෙනම් කනත් වහනවා. වහලා මේක බලනවා. මොකද ඒකේ තියෙන ප්‍රකටකම විචිත්‍රකම යනවා. ඊගාව චිත්තක්ෂණේ ඒ රූපෙම බලනවද නැද්ද කියන එක යම් ප්‍රමාණයක චේතනාව සම්බන්ධ වෙලා තමයි යන්නේ නැත්නම් ඊගාවිකේ සද්දයක් වෙන්න පුළුවන්. අරකේ ඇවිල්ලා ගියා නම් අපි කියනවා පරිත්තාරම්මණයක් කියලා වැඩිදුර දුවන්නේ නැහැ. චිත්ත විජය දුවන්නේ එහෙම බොඳ වෙලා යනවා, ලොප් වෙලා යනවා, ගබ්සා වෙනවා. ගබ්සා නොවි එක යන්න නම් අපි මෙහෙන් තල්ලුවක් දෙන්න එපායි. ඒ තල්ලුව දුන්නාට පස්සේ පළවෙනි එක බදින්නේ චේතනා විරහිතව දෙවෙනි එකේදී චේතනා ඉස්සරහට යනවා. එතකොට පස්ස පංචමක ධර්ම ගත්තාම පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියලා බුදුහාම සඳහන් කරන පළවෙනි වීදියේදී පස්සේ මුල් කරගෙන යන්නේ. දෙවෙනිකදී චේතනා මුල් කරගෙන යන්නේ. චේතනා සංඥා පස්ස වේදනා මානසිකාර කිය. මොකද දෙවෙනි දෙවෙනි එක ඒ රූපෙම දෙවෙනි සැරේ බලන්න චේතනාවක් ඉස්සර වෙනවා. එතකොට බලන්නේ උඹට ඕන දේ තමයි, පේන දේ නෙමෙයි. ඒක නේද මතු කර ප්‍රශ්නේ. ඉතින් ඒක ඒක බොහෝම එක චිත්තක්ෂණයෙන් පෙන පෙරලිය. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් පිළිබඳව කල්පනා කරොත් ඒ නිසා මේක වෙන දෙයක් බවට පත් වෙනවා කියලා. උඹ අත ගන්න නැතුව හිටියොත් ප්‍රകൃතිය දුවයි. ඒකයි ස්වාමීන් වහන්සේ එතන හම් වෙන්නේ ජරා මරණමයි ඒකවල. ජරා මරණට ජරා මරණ කියන්නේ ලෙඩ ඒ කියන්නේ දුක තමයි අහුවෙන්නේ. අහුවෙන්නේ කෙලස් විතරමයි. ඒකම දේ නැවතරයක් බලන්න නම් ඒක පිළිබඳ තෑදරකම කැටින් තියෙනවා. ඉතින් අපිට ඒක පේන්නේ අපි නන මේ අපි අහිංසකයි අපි අසා මොනවත් නැහැ මේ රූප බලපුවම මොකද්ද වෙන්නේ අකුසලයේ කියලා. නමුත් එකම රූපේ නැවත නැවත බලන්නම් මෙහි ඒ රූපේම අනිත්‍යව නැතර කරලා බැලීමේ චේතනාවක් එන නිසා පළවෙනි වතාවට ස්පර්ශය මුල් කරගෙන මේ පටන් අරගත්තට දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ එකම රූපේ දකිනවනම් අපි නොදැනුවත්වම භවනෙත්තියක් ගිහිල්ලා මේක කොක්ක ගහනවා දිගින් දිගටම. ඒ වෙනකොට චිත්ත වීජයේ මුලට තියෙන්නේ පස්සේ නෙවෙයි චේතනාව තියෙන්නේ. ඒක මේ භාවනා කරගෙන ගියාට අපිට පස්සේ මුල් කරගත්ත පස්ස පංචමකේ දකින්න හම්බ වෙන ඒ වෙලාවේදී සතිය නැහැ. අපිට දැන් නැවත නැවතන චේතනා එන වීදියේක සතිය පිට බැලුවොත් චේතනා මුල් කරගෙන යන සෙල්ලමක් තමයි අපිට පේන්නේ. ඉතින් ඕක දැන් විද්‍යාව හොයාගෙන තිනවා පිපිරීමක් ඇති වෙනවා. ඒකට කියන Big Bang කියලා පිපිරීමක් ඇතිලා දැන් අපි ඉන්නේ අවුරුදු කෝටි ගානකට පස්සේ දැන් තියෙන එකෙන් ඇතිවෙච්ච පසු ප්‍රතිඵල. මේගොල්ලෝ කියනවා Big Bang එකක් දැන් ඇති කරලා එන්නකොටම ඒක බලන්න ඕනේ කියලා හරියට චිත්ත වීජයේ පසපංචමක ධර්ම බලන්න ආසාවක් වාගේ. දෙවෙනි චිත්තයනේ චේතනා මුල්ලච්ච චෛතසික ටිකන්නේ. එයා දන්නවා ඒකට විකෘති වෙලා. කොහෙන් ආවත් දන්නේ මේගොල්ලෝ දැන් හදනවා පිපිරීමක් ඇති කරලා ඒ වෙලාවෙම බලන්න. එතකොට බලන්න හදන දේ හෙබ්‍රන් කියලා හෙබ්‍රන් පාටිකල් එක කියනවා. ඒකට කියනවා ගෝඩ් පාටිකල් කියලා. මැවුම් කාර්යයන් වහන්සේ බලන්න නම් පුපුරන කොටම බලන්න ඕනයි කියලා. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේකේ මේ බ්ලැක් හෝල්ස් ඇවිල්ලා මුළු ලෝකෙම නැති වෙන්න ඉඩ තියෙනවා කියලා කට්ටියක් දැන් වෛර කරනවා. ඒක කරන්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා ඕක මැවුමක් නෙවෙයි. උතර විනාශයක් තියෙන්නේ මැවුම් කාර්යය නෙවෙයි. උන්දර කියන්න තියෙන්නේ විනාශකයයි කියලා. දැන් ඊතන තමයි අද ඔය තියෙන විද්‍යාගාරයේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කරන්න විද්‍යාඥයෝ කියනවා ඇති වෙනකොටම බලන්න ඕනේ කියලා. ඊට පස්සේ බලන්නේ වෙන දෙයක්. නමුත් ඇති වෙනකොටම බැලුවොත් එහෙම එතන බ්ලැක් හෝල් එකක් එහෙම ආවොත් මුළු ලෝකෙම උරා ගන්න පුළුවන් කියලා විනාශයක් වෙන්න පුළුවන් කියලා මොනවා වෙයිද දන්නේ නැති නිසා ඔය දන්න යකා හොඳයි ඔය නොදන්න යකාට කියලා දැන් ඉතින් ගහ වහගෙන යනවා. මට හිතෙන්නේ මං හරි සන්තෝෂයක් වෙනවා මේ වගේ ආබල්ල මේ බුදුරජාණන් වහන්සේ ගිය තැන උනාසේ හොයන හොයන මුලට ගිය තැන මේ මිනිස්සු කොහෙන් හරි කැරකිලා වෙන වචන වලින් කියනවා. අපි බලන්නේ මේ මිනිස්සු කියන්නේ නෙවෙයි වෙන්නේ අපි බලන්නේ බුද්ධඝම පැත්තෙන්නේ. නමුත් හරි හරි මේ නවම ගතියක් තියෙනවා. මේ දෙකොල්ල එකතු වෙන ගතියක් තියෙනවා. බලනකොට යම් දෙයක හටගන්ම දකින්නයි කියන එක ලේසි නෑ. හටගන්ම දකින්නකොට කිසිම චේතනාවකින් තොරව හටගන්න හැටි දකින්න අපේ හිත කැමති නෑ. එතකොට මගේ ගතියක් නෑ නේද? මට ඕනේ දෙයක් නැහැ කිය. නිසා මට බලන්න ඕන දෙන්නේ මට ඕන දේ. ඉතින් එතකොට ඒකේ හඩු ගඳ ගෑවිලා ඉවරයි. ජීවන සුවඳ ගෑවිලා ඉවරයි ඊට පස්සේ ගන්න දෙයක් නැහැ. දෙවෙනි චිත්තක්ෂණයේ ඉඳලා මේ යන්නේ චේතනා මූල් කරගත්ත චෛසික ටික. ඉතින් ඒක හරි මේ අපි මේක දැනගැනීමෙන් අපි හරි වෙහෙසකටපත් කරන්නේ. මුල අල්ලන්නත් බෑ. දකින්නකොට අපේ මචි මතාන්තර ගෑවිලා ඉවරයි. ඉතින් බුදුරජාණන්ස කියනවා ඒ නිසා මේ නොකෙලිසි දෙයක් ලෝකේ නැහැ කියලා. හැමදේම කෙලසුණාට පස්සේ තමයි අපි බලන්නේ ඒ නිසා පවතින මතුවෙන තා දකින්න තා දුකමයි මතුවෙන්නේ. ගෙවෙන තා ගෙවෙන්නේ දුකමයි ඒ නිසා ගෙවෙන්න ගෙවෙන්න සපයි කියලා කියනවා. ඒ දුකනේ ගෙවෙන්නේ. විදිහට දැන් විභාන කෙනකින් වෙන්නන්නේ දැන් සියලු දේ සාපේක්ෂතාවාදී උඩන යන්නේ තව දෙයකට සාපේක්ෂව සිදුවෙන දැන් දැන් බ්ලැක් හෝල් වෙන කල් කුහර වෙලා ස්වාමීන් වහන්සේ වෙන්නේ නිර්පේක්ෂණ ක්‍රියාවලියක් එන ආලෝකය පවා එතන උකහාගට උකහා ගැනීමක් සිද්ධ වෙන්නේ ඒ එතනදී දැන් දැන් අපි සෑම චිත්තක්ෂණයක්ම ආරම්භය සහ එහි භංගය දැකීම කියන එකෙන් අදහස් කරන්නේ අර සාපේක්ෂතාවෙන් තොර নিরপেক্ষතාවයේ අත්දැකීම කියන වගේ සීමාවක් කියන්නේ කේවලත්වය දැකීම. කේවලං ඒක ඒකෙදී මේ අපි ගියේ පාර සූත්‍රයේදී සරුවචන සඳහන් කරලා තියෙනවා එතෙන්ද ගියා නම් ඒ தත්ති කේවලයි. ඒක කිසි කෙනෙක් එක්ක සම්බන්ධ අසම සමයි. සාපේක්ෂතාව ඉක්මවන්න පුළුවන්. ඉක්මවන්න පුළුවන් කියන්නේ සාපේක්ෂ සියලු දේම පුරුදු කරන්න ඕනේ. පුරුදු කරලා පුරුදු කරලා ඒ ටික පිළිබඳව දැනීම ඇති කරගත්තට පස්සේ අපේ හිත හොයලා හොයලා යන්නේ ඊට පස්සේ කේවල தත්ත්වය තමයි. අතම්මේතාවය තමයි. নিরপেক্ষ தත්ත්වය තමයි. নিরপেক্ষ தත්ත්වේ ලෞකික ස්වභාවය තමයි උපේක්ෂාව කියන්නේ. උපේක්ෂාව තුළින් තමයි අපි ඒ নিরপেক্ষ தත්ත්වයට හිත තත්ත්වානුගත කරන්නේ. ඒ ගියාට පස්සේ ඒ ගියේ එකත් එතනම බැක්ටෝල් එකට අද ගන්නවා. ඊට පස්සේ ඒකට මොනවා වෙනවද කියලා ඒ තරම්ම තදවල ඝනත්වයකට යනවා ඒකේ ආලෝක ආලෝක අංශු පව අදින්න පුළුවන් ඒකට. අද්දගත්තට පස්සේ මොනවා වෙනවද කියලා කියනවා. ආලෝකාංශ කියන්නේ ඉතාමත්ම මේ සැහැල්ලු තද්ද බල වේගය කියන්නේ. ඒක නමුත් බ්ලැක් හෝල් එකට ගියාම ඒක උනත් අද්දගත්තට පස්සේ මොනවා වෙනවද කියන්න බෑ. කොහොමද අපි පැය භාගයක් කරගෙන තියෙනවා සාකච්ඡා සඳහා විනාඩි 45ක දේශනා සඳහා පැය කමාරකුත් එකයි කාලකුත් දීලා තියෙනවා. ඒ නිසා මම හිතුවා අපි නැත කරමු. දැන් හිර දිනාරම කෙරුවා කරන්නේ.